අවතරයි ගල්කටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා නිසනෝනේ පවත්තන චාරිත්‍රානුකූල ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අට්ඨාන තං සංගනිකාර තස්ස යං පස්ස යේ සාම ඊකං විමුක්තිං ආදිච්ච බන්දුස්ස වචා නිසම්ම ඒකෝ චරේ khagg විසාන කප්පෝ තීති අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්ද දවසේ ඉඳ ලැබෙන ලැබෙන වෙලාවට මේ වගේ ධර්ම දේශනාවක් පාත්නවා ඒකට විපස්සනා ධර්ම දේශනාවක් කියලා වුණා කියන්න පුළුවන් ඉතින් ඒ සඳහා අපි සරුවචන් වහන්සේ විසින් දේශිත සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයේ දවසට මාතෘකා උකහා ගනිමින් හැකිතාක් දුරට මේ සූත්‍රයේ ගැඹුරකට දවසින් දවසට බැස ගැනීමයි කරන්නේ. ඉතින් මේ දවස්වල අපි කග්ගවිශාන සූත්‍රය කියලා සර්වඥදේශිත සූත්‍ර පිටකේ සුත්ත නිපාතේ කියන පොතේ සඳහන් සූත්‍රයක් මේ දවසේ මාතෘකා සඳහා ඉදිරිපත් කරගන්න. ඉතින් මේ මුළු සූත්‍රයේම තියෙන්නේ ඒකෝචරය කියන වචනය විස්තර කිරීමටයි. එකලාව හැසිරීම. උපමාවක් දෙනවා කඟ වේනගේ තනි අඟ වගේ. අනිකුත් සියලුම සත්තුන්ගේ අං යුගල වෙලා තියෙනවා. ද්වේතාවකට අහු වෙලා තියෙනවා. ආයිති ඒ එක බලනකොට කඟ වේනගේ අඟ දෙකට බෙල්ලා නැහැ තනි අඟ. ඉතින් ලෝකේ තියෙන ශක්තිමත්ම අඟ කඟ වේනගේ අඟ වගේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට පූර්ණ ජීවිත විශ්වාසය තියෙනවනම් වීරත්වයේ තියෙනවනම් ඒ කෙනාට දෙවන්නේ අවශ්‍ය නැහැ අද්විතීය ජීවිතයක් ගත කරන්න. කාට හරි ඒ වගේ ඉන්න බැරි නම් හේතු වෙන කවුරු හරි ඕනේ නම් ඉතින් හැම වෙලාවෙම ဒုတိ එකක ဒုတိ කාවක් දෙවන්නේ හෝ දෙවන්නේක් සම්බන්ධ කරගෙන ඉන්න එක ලෝකේ ස්වභාවය. සර්වචාන්සේ සදා කළ තියෙන්නේ තණ්හා ဒုတိ පුරිසෝ. මනුෂ්‍යයාට තණ්හාව තමයි සමග හැසිරෙන දූතිකාව. අර කවදාකවත් තණ්හා නැතුව ජීවත් වෙන්න හැම වෙලාවෙම තණ්හා ද්විතියෝ පුරිසෝ. මනුස්සයාට හැම වෙලාවෙම දෙවැන්නියක් බවටපත් වෙන්නේ, සහකාරියක් බවටපත් වෙන්නේ, ප්‍රියම්බිකාවක් බවටපත් වෙන්නේ තෘෂ්ණාව. ඉතින් තෘෂ්ණාවෙන් දුර වෙලා ගත කරනවා කියන එක බොහොම ධාර්මිකයි, ආධ්‍යාත්මිකයි, ගම්බීරයි. ඉතින් ඒක සඳහා හිත සකස් කරන්න යනකොට බාහිර ලෝකයේ දෙවැන්නේක් දෙවැන්නියක් නැතුව ගත කරන එක අද සමාජශීලී නැති කොම් වෙච්ච පසුගාමී චරිතයක් විතරක් වෙලා තියෙනවා. සමාජශීලී ජීවිතය කියලා කියන්නේ විශාල සෙනඟක් එක්ක ඝනසංගනිකාවක් ඇතුළු දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙලා පිරිත් පිංකම් කරමින් ගෝසාව තමයි අද ලෝකේ ජනප්‍රිය දේ බවට කාම ලෝකෙත් එච්චරයි බුද්ධඝ ලෝකෙත් එච්චරයි. නමුත් මේ සූත්‍රය යටින් බලනකොට ඒක චර ඒක සෙය්‍යක ඒක භත්තක තනියම බත වළඳන නැත්නම් ඒක බතක් වළඳන දවසකට තනියදී බුදියන දෙවන්නේක් නැති අද්විතීය ජීවිතය කඟ වේන අඟක් බඳු ආකල්පසහිත කෙනෙකුට ආරූඪ කරලා තියෙනවා. ඉතින් ඒක උඟක් කරාට මේ වගේ බණකට ඇහෙනවා මිසක නැත්නම් හිතකට කල්පනා වෙන දෙයක් නෙවෙයි. හිත හිතන්නේ කොයි වෙලාවෙ හරි සහායකයෙක් සහායිකාවක් නැත්නම් විශාල පිරිසකට නායකත්වය දෙන්න තමයි කැමැත්ත තියෙන්නේ. ඒක නැත්නම් ඒ පිරිසක් එක්ක ගත කරන එකට. ඉතින් මේ මුළු සූත්‍රයේම ඒ ગાතා 30 ගාණක් තියෙනවා. ඔක්කොගෙම ગાතාව ඉවර වෙන්නේ හතරවෙනි පදේ ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ. සංග වේනක අඟක්ෂේ ආකල්ප ඇතුව එවැනි තනිවීමේ ආකල්ප ඇතුව ඒකචර භාවය තනිවැසිරීම කරන්න කියලා. ඉතින් මේ ગાථා අතර එකක් තියෙනවා සත්‍යය ලැබේ තන්නේපකන් සහායන් කියලා. Tamanට දීපක නැත්නම් જાතියෙම ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍ර සහායක් ලැබුණොත් අර ඒකචාරී ජීවිතේ කැප කරලා කල්යනා මිත්‍රත්ව කිඳී කියලා. ඒත් එක ගාතාවයි තියෙනවා ඒ ටිකම ගාතාවයි තියෙනවා එහෙම කටි ලෝකේ නැහැ කියලා. හොයන්නම බෑ. මේ කල්යනා මිත්‍ර හොයන්න ගන්නවයි කියලා කියන්නේ දෙවන්නේක් එක්ක ගත කරන්න තියෙන ආශාවේ වංචනික ගතිය. කල්යනා මිත්‍රෙක් හොයනවා නැති නිසාම මේ පිරිසක් එක්ක ඉන්නවා කියනවත් බෑ. කල්යනා මිත්‍රෙක් ලැබිච්ච නිසා මට ද්විතීය එකෙක් ඉන්නවා කියන්නත් බෑ. මොකද එහෙම කල්යාණ මිත්‍රෝ බාහිරේ නෑ. ඒක ඇතුලෙන් හොයාගන්න ඕනේ. ඇතුලේ හොයන්න නම් අඩුව කැඩුම ගොඩක් බාහිරේ තියෙනවා. ඒ බාහිරේ හොයන ඒව සම්පූර්ණ කරගෙන කරගෙන යනකොට තමන්ට ආඩ්‍ය ගතියක්, තේදවත් ගතියක්, වීර ගතියක් ඇති වෙනවා. මේ තනිකර ජීවිතේ තමයි ජීවත් වෙනවා කියන්නේ නැත්නම් අපි කඹරනවා. වැඩිම පහඳිනවා අපිට ලැබෙන ලාභයක් ඇත්තෙම මොනම ලාභයක්වත් නැහැ. පිටිබන්ධව දෙපැත්ත පත්තු කරා වගේ දෙකොණ ගිලක්ව පත්තු කරගත්ත කකුවා වගේ මෙහි තොවි බලි නටනට අයින් එකයි තියෙන්නේ. ඉතින් අදත් අපි ගත්ත ගාතාවේ තියෙන අර්ථානතං ගං සංගනිකාරස්ස තස්ස යං ඉපස්සයේ සාම ඒකම් විමුක්තිං ආදිච්ච බන්දුස වචෝ නිතා නිසම්ම ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ඉතින් මේකෙන් කියන්නේ හඟ වේන හඟ බඳුව ආකල්ප ඇතිව එකලාව හැසිරේ. ඉතින් මුල් ගාථා තුනේ තමයි මුල් කාද පද තුනේ ඒකට පසුබිමක් වෙන පැත්තකින් මේ චිත්‍රයේ පෙන ඇඳලා පෙන්නනවා එක එකනයි ඒක එක උපමා රූප වලින් තේරුම් ගන්න ගැතියක් තියෙනවානේ ඉතින් ඒක නිසා අපි අද ඉන්නේ මගේ ගණන් ඉලක්කම් වල හැටියට 20 වෙනි ගාතාව අපි මීට කලින් මේ කග්ගවිශාන සූත්‍රයේම ඇතුව දේශනා 20ක් 19ක් පාතලා තියෙනවා අද මේ 20 යනවා ඉතින් ඒකෙදී සඳහන් මේ අට්ඨාසං සංගනිකාරස්ස තස්ස යස් යම් පස්සයේ සාම ඒකම් විමුක්තිය කියන පද දෙක ගැන මේ මේ ගාතාවට අස්තර විස්තර සපේන අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ පුරාණ නිදාන ප්‍රවෘත්තියක් ගෙනහැර දක්වනවා. ඉතින් මේ සූත්‍රයේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි මේ සෑම නිදාන කතාවක්ම පෙරවිසු පසේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරලද උදාන ගාතාවක් විදිහටයි සඳහන් කරන්නේ. ඒ නිසා සම්මා සම්බුදු වෙන බලන කතිය හෝ සෝ මේ ශ්‍රාවක බෝධිය සඳහා යන අයට මේක අවශ්‍යතාවයක් නෑ වගේ හැඟීමක් තමයි අටුවාව කියන්නේ. පසේ බුදු වෙන්න හදන අයට විතරයි කියන්නේ. නමුත් ඒක වැරදි අර්ථකථනයක්ද නැවත සලකා බැලිය යුත්තක්ද කියන එක පුද්ගලිකව බාර දෙනවා එක එකකට. ඒ මොකද මේ ආගම කියන්නේ කැම්බැල්ලයක්. සෙනඟක් හේතු කරන කරපු වැඩක් නිසා සූත්‍ර වල තියෙන මේ වගේ ධර්ම මේ අපේ බුද්ධ ආගමට අයිති නෑක පසේ බුදුරජාන් වහන්සේට අයිති කියලා නිකම් කොන් කරන් හදනවා වගේ ගතියක්. එහෙම නැත්නම් මල්ලෙන් ගහන්න හදන ගතියක්, කුල්ලෙන් ගහන්න හදන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක අපි අනවශ්‍ය විදිහට විචිනේ කරන්න යන්න ඕනේ නෑ. කෙසේ නමුත් මේ අටුවාචාරින් වහන්සේලා පෙන්නන පසේ බුදුරජාන් වහන්සේගේ නමකගේ උදාන ගාථා සතුටු වාක්‍යයක් කියන බව පෙන්වන එකට නිදර්ශන කතාව ගත්තත් අපිට මම හිතන්නේ සෑහෙන ආදර්ශයක් ගන්න පුළුවන් නැත්නම් විවරණයක් විස්තර විභාගයක් විචුරු අර්ථකථනයක් ගන්න පුළුවන්. සඳහන් වෙලා තියෙන ඉස්සර හිටපු බරණැස නුවර රජ කරපු ප්‍රප්පදත්තන රජ කෙනෙකුගේ පුතෙකුට පැවිදි වෙන්න ආසාවක් ඇති වෙලා තියෙනවා. විවේක වෙන්න ආසාවක් එහෙම නැත්නම් ගීගිය අතරින් ආසාවක්. ඇතුළා පිය මහ රජුරන්ටයි මෞබිසොන්ටයි කිව්වා මේගොල්ලෝ කැමති වෙලා නැහැ. ඒක ස්වභාවිකයි. ඉතින් මෙයා දිගටම අර මතයේම ඉඳලා තියෙනවා මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මහදෙන්නා පිය රජුරෝයි දෙවිනාසෙයි කිතරම් පැවිදි වුණාට අපි කියන තැනක ඉන්නවනම් ප්‍රශ්න නැහැ කියලා. ඉතින් මෙයා මේ කුමාරයා ඒකට කැමති වෙලා තියෙනවා. මේ ඒතකොට අවසර දීලා තියෙනවා. අවසර දුන්නාට පස්සේ රජුරන්ගේ රාජකීය උද්‍යානයේම කොටසක් ආරණ්‍යයකට වෙන් කරලා මේ දපස්තර තුමාට සීනාසනයක් හදලා දීලා දිවා විහරණය කරන දැන් සක්මන් හදලා දීලා උදී හීල් දාන වෙනකොට මෞබිසුන් ආංශේ බේත් කැඳ ඊළම් හීල් දාන සකස් කරගෙන නාටිකාංගනාවන් 1000ක් විතර එක්ක විශාල පෙරහැරකින් මාලිගාවේ ඉඳලා මේ උයනට ගිහිල්ලා පිටින් නටලා ගායලා වයලා කැඳ ටික බෙහෙත් කැඳ ටික ඊල්ලාන පිළිගන්නවා. පිළිගන්න පුළුවන් තරම් ඒ ගෝසා ප්‍රීති ගෝසා පවත්තලා ගියාට පස්සේ තාත්තා ආරජුරු දවල්ට එනවා ශාල පිරිසක් එක්ක ඇවිල්ලා ඒ දාන දීලා ගෝසා කරලා ගෙජ්ජි හොල්ලලා බෙර ගහලා කොඩි දාලා දා හැන්ද වරුවේ මේ තාපසරතුමත් එක්ක ගත කළ රැයට ආරසාවට මුරකාරෝ දෙන්නෙක් කියලා යනවා. ඉතින් මෙයා මේක කරගෙන උයනේ රාජකීය උයනේ මේ තපස්කම රැකගෙන නැතනම් තපස් පැවිද්දෙන් පැවිදි වෙලා ගත කරනකොට ඉඳලා තියෙනවා මේ ඈත පර්වතයක පසිබුදු ජානවාංශ නමක් ආදිච්ච බඳු කියලා. ආදිච්ච බන්දු කියලා කියන්නේ සූර්ය කුලෙන් පැවතෙනවයි කියන එක. ඉතින් අපේ සර්වඥාන්ත සමහරලාට ආදිච්ච බන්දු කියලා සඳහන් කරන තියෙනවා මහා සම්මත කුලයෙන් පැවතෙන නිසා. ආදිච්ච කියලා කියන්නේ ඊටම දැවෙන ගතිය තියෙන සූර්යාට කියනමක් බන්දු කියලා කියන්නේ නෑ. ඒ නිසා සූර්ය කුල ඥාති කියන එකයි තියෙන්නේ මේ පතේ බුදුරජාණන්සේගේ නම තිබිලා තියෙන ආදිච්ච බන්දු. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පසේ බුදු වෙලා බල සලකා බලනකොට දැකලා තියෙනවා බ්‍රහ්මදත්ත රජුගේ උත්තරයා පැවිදි වෙලා ඉන්නවා. පැවිදි වෙලාට ඉන්නේ ආධිකේ උද්‍යානයේ. උදේටත් නාටිකාංගනාවත් එක්ක රැඟුම්, ගැටුම්, ගැයුම්, වැයුම්, ගෝසා. දවල්ටත් එහෙමයි. ඉතින් ඒ නිසා මෙයාට අවශ්‍ය බෝධිපක්ෂීය ධර්ම වල වැඩිමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඉර්ධියෙන් ඇවිල්ලා උයනට පැහැවක් වෙනවා. එතකොට උයන් පල්ලා දැකලා සතුටින් බාර අරගෙන රජුරණ මතක් කරලා තියෙනවා මෙහෙමයි. අචිබුදුරජාන් වහන්සේ නමක් අපේ වියනට වැඩියයි කියලා ඉතින් සජ්ජුරෝ ගිහිලා අර පසේ බුදුරජාණන්සර සීනාසන සපේලා දිවා විහරණ සක්වම් හදලා දීලා මේක වැඩ ඉන්නේ කියලා සුපසේ පිට වෙවුවා. ඉතින් මේ පසේ බුදුරජාණන්සෙත් ටික කාලයක් ඉඳලා අවස්ථාවක් ලැබිච්ච වෙලාවක ගිහිල්ලා අර රජුරුවන්ගේම පුත්‍රයාට තපස් පැවිද්දට කතා කරලා කියනවා ඔබතුමා කවුද කියලා. ඒක කියන මම මේමයි අර කීගේ හිටපු කෙනෙක් රජපැටියෙක් මට පැවිදෙන්න දෙනවා මම මේ පැවිදිලා මේකට ඉන්නවා. ඊට පස්සේ අහලා දෙනවා මේකද පැවිද්ද කියලා. එතකොට මේ ඇයි මේ මහන්නේ කිව්වට පස්සේ අසුබුදු ජානංශේ පොතේ සඳහන් වෙන විදිහට ඉර්ධියෙන් හිමාල පර්වතයේ දැන් ওই කියන ඍෂිකේශ කියන පළාත වෙන්න ඇති. එම විවේකීව ගත කරන පසේ බුදුරජාණන් වහන්සේලාගේ දර්ශන පේන සලසලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාම සිවුරු පඬු පවාගෙන ගෙත්තම් පන්නම් වැඩ කරගෙන තමන්ගේ විවේකීව ගත කරනකොට කියලා තියෙනවා මෙන්න මේකයි පැවිද්ද කියන්නේ. ඔය රාජකීය උද්‍යානයක මේ නාටක නාටකාංගනාවත් එක්ක රඟන්න තැඟිල්ල නෙවෙයි. ඒක තියෙන තාක්කල් උඹට කවදාකවත් කායි විවේක චිත්ත විවේක දෙකවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගණයා කෙරෙන් වෙන්වීම සහ කුලයා කෙරෙන් වෙන්වීමක් ලැබෙන්නේ නැහැ. ගණයා කෙරෙන් වෙන්වීම සහ කුලයා කෙරෙන් වෙන්වීම නොලැබෙන තාක්කල් නීවරණ ධර්මයන්ගෙන් අච්චනීක ධර්මයන්ගෙන් වෙන්වීමක් හිතන්නත් එපා. වෙන් වුණත් ඒක නිකන් අර පාසි තියෙන වතුරක පාසි එමේ කරලා වතුර කලයක් ගත්තට පස්සේ ආයෙ පාසි වලින් වහිලා යනවා වගේ <clears throat> ගණයා කෙරෙහි යෙදී ගත කරන ජීවිතය කුලයා කෙරෙහි යෙදී ගත කරන ජීවිතය නීවරණ වලින් ආකීර්ණ වෙච්ච එහෙම නැත්නම් පච්චනීක ධර්ම වලින් වැහිච්ච ජීවිතයක් ඒ නිසා උඹේ පැවිද්ද ඕක නෙවෙයි පැවිද්ද නම් මේ සාමයිකං විමුක්තිය කියන විදිහට කාය විවේක චිත්ත විවේක ලබා ගන්න දැන් උඹට අවස්ථාව තියෙනවා මොකද අම්මයි තාත්තා පැවිද්දට අවසර දුන්නද දීලා එන අවසර දුන්නා නම් උඹ උඹේ වැඩක් බලාගනින් ඒගොල්ලෝ නලවන පිනවන එක නෙවෙයි ඒගොල්ලෝ බොහොම පින් කරගන්නවා ඇති බොහොම සතුටුත් ඇති උත්තර සෙනෙහසින් නාටිකාංගනාවත් එක්ක ඇවිල්ලා එහෙත් ඡන්ද හීල් දානේ වස්ථාන කරනවා ඇති තාත්තත් ඇවිල්ලා දාන දීලා තමන්ගේ මාතිම්ම දාන පිළිගන්නලා ඒක උත්සාහන වලට රැටෙන දෙනුස් තැම්පත් කළ යනවා ඇති. නමුත් ඕකේ ඉන්න කාකල් කවදාකවත් සාමයික විමුක්තියක් එහෙම නැත්නම් කායිචිත්ත විමුක්තිය ලැබෙන්නේ කියලා මේ තපස් පැවිද්දට අජකීය පුත්‍රයාට මතක් කරලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට කියලා දීලා තියෙන ධර්ම රැඩියට පස්සේ බුදුරජාන් වහන්සේ නමකට තව කෙනෙකුට බණ කියන්න බෑ. තව කෙනෙකුට උපදෙස් දෙන්න කතාවක් කරන්නේ නෑ. ඉතින් එහෙමනම් දැන් මෙතනම මේකෙම පස්සේ බුදුරජාන් වහන්සේලාගේ උදාන ගාතාවක් කියලා තියෙද්දි එක පස්සේ බුදුරජාන් වහන්සේ නමක් තවත් ඒ තපස්සර පැවිද්දෙකුට මේ කාය විවේක චිත්ත විවේක නැත්නම් සාමේක විමුක්තිය කියන එක ගැන විස්තර කර දෙන්න පුළුවන් ගතියක් මේකේ පේනවා. විස්තර දුන්නට පස්සේ ඒ තපස් පැවිද්දට එහෙම නැත්නම් මේ බ්‍රහ්මදත්ත රජුරන්ගේ පුත්‍රයාට දැන් පැවිදිලා ඉන්න කෙනා තේරිලා තියෙනවා. තේරුණාට පස්සේ මෙයා කල්පනා කරලා තියෙනවා දැන් කියලා කරලා යන්න ඉඩක් තියලා නැහැ. උදේ පාන්දර අම්මා එනවා. මේ නාටිකාංගනාව රාශියක් එක්ක කිරිබිඩු වාන හදාගෙන බෙහෙත් කැඳ හදාගෙන නිකන් ලුණු කැඳයි කොළ කැඳයි හිල්ලෙන් ටිකක් ඊට පස්සේ දවල් දාන්නට තාත්තා එනවා ඒත් පෙරහැර පාගෙන අලියතුන් සහිතව ඇවිල්ලා විශාල රාජකීය උත්සව පවත්වනවා රෑ 30 මුරකාරෝ දෙන්නේ තියලා. ඉතින් මෙයා කල්පනා කරලා හිටියලු දැන් මේ මුරකාරෝ දෙන්න කොයි වෙලාවක හරි නිින්දට වැටෙන වෙලාව බලලා පාත්‍රයේ සුවය අරගත්තා පැනලා ගියා. පැනලා යන්නේ අර නැත්තම් දැන් පැවිදි වෙන්න හදන්නේ කියලා. දැන් මෙතෙක් වෙලා තිබුණේ පැවිද්දක් වගේ එකක්. මොකක්දෝ පැවිද්දක් කියලා ගත්තට ඒක කිසිම මේ කඳ උරෙන් වෙන්වීමක් නෑ ඒක නිකන් හේලි මහදේට කඳ උරක් වගේ. දැන් ඊට පස්සේ යනවා වනයේකට ගිහිල්ලා කල්පනා කරනවා මට අතන ජීුණේ සංගනිකාරාමේ. සෙනගක් එක්ක ඇලි ගලි වාසය. ඒකට කියනවා කුලයා කෙරෙහි සහ ගණයා කෙරෙහි යති කැමැත්ත. ඔය තමයි ගිහිගේ කියන්නේ. ගිහිගේ පුරාවට තියෙන්නේ තමන්ගේ කුල ගෝත්‍රය පිළිබඳව එවැගේම අසල්වැසියන් පිළිබඳව ඒ නැතුව ගත කරන ජීවිතේට ගිහි ගෙදරක් කියලා කියන්නේ නැහැ. ඉතින් මේ කුමාරයා අම්මගේ තාත්තගේ අවසර ගත්තට අම්මල තාත්තට අවසර දුන්නේ යම් යම් කොන්දේසියක් තියෙනවා. නමුත් පසේ බුදුරජාන් වහන්සේ ඇවිල්ලා ආදිච්ච බන්දු ස්වාමීන් වහන්සේ මතක් කරනකොට පැවිද්දට අවසර දුන්නා නම් පැවිද්ද කියන්නේ ඕක නෙවෙයි කුලයා කෙරෙන් ගලයා කෙරෙන් වෙන්වීම. ඒ නිසා ඔබ දැන් ඔබේ වැඩ බලාගෙන ඉන්නකොට පස්සේ දැන් ලෝක සම්මත ක්‍රමයේ හැටියට මේ තපස්තරතුමා කරන්නේ හිතුවක්කාර වැඩක්. ඔය ගී යන්න ඔන්න හේතුවක්කාරකම දන්නේ නැති අත්ව තමයි තාම ගීගේ ඉඳගෙන ඔය අහින්දින පැහින්දිල්ල කඹරන කැඹිරිල්ල කර කර කියනවා අනේ මගේ හිත නීවරණ එනවනේ අනේ මට හිත විවේකයක් නැහැ කියලා. ඇත්තටම කියන්නේ ගිහිගේ කියලා කියන්නේ චිත්ත විවේකේ එපා. කාය විවේකේ එපා. මට ගණ්‍යා කලේ බැඳී ඉඳ දෙන්න මට කුලයා කෙරේ මැදින්ට දෙන්න ඉඩාරින්ට මට දකින්ට මගේ හීනේ එන්නෙපා මගේ ඇති අත දාන්න කියන ගෝතාව තමයි ගියතාව තියෙන්නේ. ඉතින් කාටවත් ඒකට ඇඟිලි ගන්න ඕන කමක් නැහැ. කාටවත් ඕන නම් අනාගෙන ගෑ හැකි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇදගෙන නාන්න පුළුවන්. ඒක ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඒ සාමික විමුක්තිය ඉක්මවල ගිහිල්ලා තියෙන පරමාර්ථ විමුක්තියක් ලබන්නේ සාමයේක විමුක්තිය වෙනුවෙන් ප්‍රයෝග ඥාන පාවිච්චි කරනවා. තමයි කියන්නේ මොළ ධාතුව පාවිච්චි කරනවා. ඒ අහල පහල ඉන්න කට්ටියගේ මොළ ධාතුව පාවිච්චි කරුවොත් එම කෑව තමයි. ඒ ණය උගුලට ගිහිල්ලා බන්දර කර බෙල්ල දැම්ම එක තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී අවශ්‍ය කරන මේ පරමාර්ථ විමුක්තිය සඳහා සාමයේක විමුක්තිය සොයනද දැන් මේ ආතිච්චබඳු ස්වාමීන් වහන්සේ මේ තපස්සරයට තපස් පැවිතර කියලා දෙනවා. ඒ මේක මෙහෙම වෙන නිසා සුදු අඳින කට්ටිය චේන්ජි වදින් කරනවා අනේ මට කාද පැවිදි වෙන්න ලැබෙයිද අනේ මට කැලේට යන්න වෙයිද කියලා. දැන් පොඩ්ඩක් බලන්න කැලේට කියලා පැවිදිලා ඉන්න හැමදෙරෝ කොච්චරක් බිස්නස් කරනවද කියලා. කොච්චරක් කොඩි දානවද කියලා. කොච්චරක් මේ ඔලොමල වැඩ කරනවද කියලා. ඒතර මොකද්ද මේ පැවිද්දා මේ විමුක්තිය බලාපොරොත්තු වෙන ආධුනිකයට හෝ ප්‍රෞද්ධාපේක්ෂකයට හෝ එහෙම නැත්නම් ඊහර දෙන ආදර්ශ මොකක්ද කියලා. ඒක නිසා තමයි කියන්නේ මේක මේක පතිබුදුරජාණන් වහන්සේට කියන කතාවක්. ඕගොල්ලන්ට ඕගොල්ලෝ අහන්න යන්න එපා. ඔය වැඩි හිටියන්ගේ කතාව ඕගොල්ලෝ ළමා කතාවක් කාලා සුරංගනා කතාවක් කාලා ජාතක කතාවක් කාලා උදිය ගන්න. මේක අහන්න එපා. මේක තමයි අද තියෙන ස්වභාවය. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර නිසා මෙවුවා කාටවත් වසන් ගන්න බෑ. කාටවත් මේක කුල්ලෙන් වහලා මුල්ලට තල්ලු කරන්න බෑ. මේක උඩටත් පත්තු කරලා උඩ තිබ්බ පහනක් වගේ දිලිසෙනවා. ඒක නිසා මම මේ ඉතිසලා කීප වතාවක් මතක් කරා වගේ මට සතිය පිළිබඳ උගන්වපු ධම්මිකාන්තු ඉස්සල්ලාම කියවන්නේ කියලා මේ සූත්‍රය. උඹලගේ බුද්ධ ශාසනේ උඹලගේ මේ ධර්මද්වීපේ බණකට කවදාකවත් මෙහෙම දෙයක් අරමුණු කරනවද කියලා බලන්න. කවදාකවත් මෙහෙම දෙයක් කියවෙනවද කියලා බලපන්. ඒකලෝ ගාඩරේ කට කඩන් කරනවා. එතකොට මමත් හිතිය බඳින්න ඕන්න මෙන්න රස්සාවක් කරන්න ඕන්න මෙන්න පච්චාත්තුපාදී කරන්න ඕන්න මෙන්න. එතන ගියා නම් ඒ ඒවා පෑගුවා නම් ආය මෙගොඩට එමක් නැහැ. ඉතින් මගේ මෝඩකවට මම පච්චාත්තුපාදී ඉවර කරා. හැබැයි අනිත් දෙක කරගන්න නැතුව බේරෙන්න මට පුළුවන් වුණා. ඉතින් ඒක නිසා මම නිතරම මේක පාවිච්චි කරා. මේ රස්සාව කරනකොටත් ඇසෙනකොටත් මේ ඒකෝචරේ එකක විසාන කප්පෝ මට අදතාව වෙනකන් හැම කෙනාම උසුළු විසුළු කරනවා උඹේ අඟ කවදා හරි දෙක වෙයි. උඹට අන් දෙක වෙනවා කියලා විසුළු විසුළු කරනවා මේ කරන්න බැරි වැඩ. කවදාකවත් මේ කරන්න බෑ. තනියම ගත කරනවා කියන එක ජීවිතේ පිස්සුවක්. ඒක අපේ ආගමෙත් නෑ ධර්මෙත් නෑ. ඒව නැත්තම් මේ අපේ අමල දාතලගේ බුද්ධ ආගමෙත් නෑ කියන. මොකද ධර්ම නම් තියෙනවා. ධර්ම මේක ලියවිලා තියෙනවා. ඉතින් මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් නම් ඊපස්සේ බුදුරජාණන් වහන්සේ තව කෙනෙකුට බණ කියන්නේ නැහැ කියන මූල ධර්මයත් එක්ක ගැලපෙන්නේ නැති කතියකුත් තියෙනවා. ඒ වගේ විතරක් නෙවෙයි ඒක අහපු තපස් ප්‍රවිද්දට තේරිලක් තියෙනවා. තේරිලා එයා වනගත වෙලා මේ ඝන සංගනිකාවෙන් වෙන්ව වාසය කිරීම. ඝණයා කෙරෙන් සහ කුලයා කෙරෙන් වෙන්ව වාසය කිරීම අට්ඨානතං ඝන ඝන සංගනිකා රස තස්ස. ඝන සංගනිකාවේ ඉන්න තැනක් එයාට නොතැනක් නොසුදුසු තැනක්. නොගැලපෙන තැනක් ඒතන් යම්පස යේ සාමිකම් විමුක්තිය කාට හරි කාය විවේක චිත්ත විවේක අපේක්ෂාවක් තියෙනවා නම් යාට අස්ථානයක් වෙනවා නොගැලපෙන තැනක් වෙනවා තරම් නොවන තැනක් වෙනවා ඝන සංගණිකාත් එක්ක වාසය. නිසා ඝන සංගණිකා වාසය පෙර කළ අකුසල කර්මයකට වෙච්ච විපාක ධර්මයක්. අපි හිතන්නේ මොනේ පෙරපිනට තමයි අපි ජනප්‍රිය වෙන්නේ. පෙරපින තමයි අපි ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන්නේ. පෙරපින තමයි අපි දැසි දසුන් ලබන්නේ. පෙරපින තමයි අපිට අන්තිවාදී කියලා ලැබෙන්නේ. ගෝල බාල පිළිස් ලැබෙන්නේ කියලා ඕකනේ කටපාඩම් කරන්නේ. නමුත් මේ හැම කෙනෙක්ම වදකෙක් වගේ නම් හැම කෙනෙක්ම යමපල්ලෙක් වගේ නම් හැම ලෝකයක්ම යම ලෝකයක් වගේ නම් ඉල්ලගෙන කන පරිප්පුවන්නේ තියෙන්නේ මේකේ. ඇදගෙන නාන්න නෑම නැත්නම් තියෙන්නේ. ඉතින් අපේ හිතේ එක පැත්තක් වම් මොලේ ওই කියන කතාවට හරි කැමතියි. පුළුවන් තරම් ජනප්‍රිය වෙන්න බලවන්, පුළුවන් තරම් ලාභ සත්කාර ගන්න බලවන්. කවුද ඒකට එපා වෙලා දෙන්නේ? විදේශ පාලන නැත්නම් ඕකනේ කියන්නේ. ආර්ථික විශේෂත්වයට ඕකනේ කියන්නේ. සමාජ ධර්මයට ඕකනේ කියන්නේ. ඉතිහාස භූගෝලෙත් ඕකනේ කියන්නේ. ඒ නිසා වම් මොලේ දිග්ගටම උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ඝණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඇලි ගලි වාසයට ක්‍රමසහ විදි හොයමින් ගත කරනවා. මේක ක්‍රියාත්මක වෙන තාක් මේ වම් මොලේ ක්‍රියාත්මක වෙන තාක්කල් දකුණු මොලේට ඔළුව උස්සන්න තියන්නේ. චප්පම ගන්න. දකුණු මොලේ තියෙන්නේ මොනවත් හම්බ කරන්න යන්නේ නැතුව දැන් මේ මොහොතේ පාෂේ කරන්න ගියොත් සියල්ල හම්බ කරාට පස්සේ හම්බ වෙන සැප උතන තියෙනවා. අය හම්බ කරලා ගන්න දෙයක් නැහැ. වර්තමාන මොහොතේ සියල්ලම තියෙනවා. නමුත් මේ අදහසට එන්න දෙන්නෙම නැහැ. අපි ගණ්‍යා කරේ හිතන, කුලයා කරේ හිතන, ලාභ සත්කාර ගැන හිතන, තණ්හාව ගැන හිතන, මානිය ගැන හිතන, දික්කිය ගැන හිතන. සෑම වෙලාවකම වර්තමාන මොහොතේ ඒ තියෙන විමුක්තිය සම්පූර්ණ චපල සම්පූර්ණ යටපත් කරනවා සම්පූර්ණ නීච භාවයටපත් කරනවා ලීන භාවයටපත් කරනවා ඉන්නේ ඒ නිසා උගදෙනෙක් හිතනවා මේ නියම ධර්මයේ තියෙන්නේ මගේ ළඟ නෙවෙයි කාගෙන් හරි මට සුභාසින්තනයක් වශයෙන් ඕක ලැබෙන්න ඕනේ. ඒක නැත්නම් මට දසපාරමිතා තව පිරෙන්න තියෙනවා. ඒක නැත්නම් මට මේ සිහියතුක ප්‍රතිසන්දිය ලැබිලා නැහැ. මට මේ ධර්ම විනය දෙක තව මදි. මට මේ මේ මේ දේවල් මදි කියලා අර දකුණු වම් මොලේ දෙන ලනු දිගටම කාලා දකුණු මොලේ ලද්දා පටන් අපට පෙන්නන මේ වර්තමාන මොහොතේ ඔය තුනම තියෙනවා. කාය විවේකයක් තියෙනවා, චිත්ත විවේකයක් තියෙනවා, උපදි විවේකයක් තියෙනවා. නමුත් අපි ඒකට අප්පිරියා කරනවා. ධනියා කෙරේ කැමැත්ත නිසා, කුලයා කෙරේ කැමැත්ත නිසා මේ දකුණු මොලේ තියෙන අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රය නිසා. ඉතින් අපිට වෙන මොකක්වත් බුදුහාමුදුරුවෝ කියන්නේ දකුණු වම් මොලයට වගේම දකුණු මොලයට කොටක් කතා කරන්න තියෙනවා. එතකොට උඹ තුලම බුදුන් ඉන්නවා. උඹ තුලම ධර්මයේ තියෙනවා. උඹ තුලම සංඝයා තියෙනවා, සීලයේ තියෙනවා. උඹ උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරන තාක්, හිතාමතා වැඩ කරන තාක්, හිතාමතා කතා කරන තාක් කවදාකවත් අර දකුණු මොලේ ඔලුව උස්සන්නේ නැහැ. දකුණු මොලේ ඔලුව උස්සන්න නම් මේ කඟ වේන අඟක් බඳු තනිව හැසිරෙන්න අවශ්‍ය නම් මේ වම්මනේ කරන මේ ව්‍යාපාර ටික මේ සංස්කරණය මේ ආලවට්ටම මේ සැලසුම් කිරීම මේ ප්‍රාර්ථනා මේ අදිෂ්ඨාන මේ උපේ උපාදාන එන්නකොට පොඩ්ඩක් දැනගෙන බලන්න කොයි චිත්තක්ෂණයද මෙහා ඇති කියලා ඉසුබුලන්නේ ඉසුබුලන්නේ නැතුව ඇති කියන්නේ නැතුව උදේ ඉඳලා හැන්ද වෙනකම් උදේට කසපාර 100යි දවල්ට කසපාර 100යි හැන්දෑවට කසපාර 100යි ගුටි කන හිරකාරයෙක් වගේ අර දකුණු මොළයේ ක්‍රියාකාරකම් වලට අපි සැලසුම් හදා හදා දවල් හිනමවමව කල්පනා කර කර ආදී අවුරුදු 120ක් වෙනවා නම් කෙසේ විශ්වම නැස්ති වෙනවා. ඒ චිත්තක්ෂණයක්වත් දෙන්නේ නැහැ අර දකුණු මොළයේ කියන මේ වර්තමාන මොහොතේ සියල්ලම තැහැරලා ව්‍යාපාර සියල්ලම තැහැරලා පොඩ්ඩක් මම දැන් මෙතන ඉන්න ගමන් මම දැන් මෙතන ඉන්න බව අගය කරපන් සමාදන් වෙනවා එතකොට මේ වම් මොලේ මෙතෙට අර මෙතෙක් කල් කරගෙන ගිය මේ සම්පූර්ණ ක්‍රියාවලිය ධන්නේ කර ඡන්ද ව්‍යාපාරයක් බව තේරෙනවානේ. දේශපාලන රැස්වීමක් විතරනේ. දිනුවට පස්සේ ආට මතක නැහැ පොරොන්දු දුන්න බව. ඉතින් අපි වයින්නවා දේශපාලනඥයන්. එක්කෙකුටවත් බඳින්න බලින්න දෙයක් නෑ උන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ උන් තමයි මේක කරලා පෙන්වන්නේ අපිට නිදර්ශනයක් වශයෙන් ඇතුලේ තමයි කක්කාව තියෙන්නේ වැඩේ තියෙන්නේ ඇතුලේ ඉතින් ඒක නිසා මේ සාමීක විමුක්තිය දකින්න ඝන සංගණිකාරාමතාවය පොඩ්ඩක් ප්‍රතික්ෂේප කරන්න පැත්ත කර කරන తాවකාලිකව හරි අරගෙන ඉවලා පරමාර්ථ විමුක්තියට දොර ඇරදෙන සාමයික විමුක්තියට ආරාධනා කරන සුළු අරඤ්‍යගත රුක්ක මොනගත ශූන්‍යාකාරයේ සිරත වාඩි වෙලා මේ හුස්ම ටික පොඩ්ඩක් බලන්න. ඒකට අපි මේ සැදී පැහැදී ඉන්නකොට බලන කොච්චර අමාරුද කියලා. කරන්න පුළුවන් දේ අපිට කිසිම අවියකුත් නැහැ. නිකන් ඇල්ලතුන වගේ වෙයි. ඒකේ ඉඳගෙන කල්පනා කරනවා මේ විවේකයේ මම දැන් මෙතන කියන මේ කයේ ඉඳගෙන කල්පනා කරනවා මේක උද්‍යප්පේ ඥානයද මේක භග්ගව ඥානයද මේක සංකාරෝපේක්ඛ ඥානයද මේකේ පළවෙනි ධ්‍යානයද දෙවෙනි ධ්‍යානයද තුන්වෙනි ධ්‍යානය නම් වණන් අනම්මනම් පටපදින්න හදනවා අරකේ තියෙන සරල අර නැවුම් ගතිය ඍජු ගතිය පැත්තක තියේදී මේකට නම්වනම් දීලා මේක තමන්ට ආඩම්බරයක් කරගන්න හදනවා. තමන්ට නම්බුකාරකමක් කරගන්න හදනවා. මල් මාලාවක් කරගන්න හදනවා. කටුවටුණක් කරගන්න හදනවා. මේ මොකක්වත් නැතුව මේ කිසියම් නමකින් පස බැඳීමකින් තොරව මේ හම් වෙන විවේකී. මේ වර්තමාන මොහොත. ඔය ගීගාතරින්ටත් ඉස්සල්ලා එහෙම නැත්නම් ඝනසංගනිකාවෙන් අයින් වෙන්නේ නැතුව ඝනසංගනිකාවල් ගමන් ශූන්‍යාකාරයට ගිහිල්ලා පුරුදු කරලා චිත්තක්ෂණයට හරි එක අත්දකලා ඒ අත්දකින්න වෙලාවේ ඔය කියන මානසික ආතතිය නෑ ඔය කියන අසහනෙ නෑ කියලා කිව්වට පස්සේ ඒ මනසට ඒ සඳහා අපකප වෙච්ච ජීවන රටාවක් හදාගන්න බැරි නම් ඒ සඳහා අනුග්‍රහ වෙන අනුයාත වෙන අනුව යන කතා ස්වරූපයක් හදාගන්න බැරි නම් ඒකට සප්පාය වෙන ක්‍රියාකලාපයක් හදාන්න බැරි නම් ඌට මගෝ කියන වචන බුදුහාම පාවිච්චි කරන මුර්ගයයි කියනවා. අරක දැකලත්, පෙනිලත් ආයෙත් ගිහිල්ලා අරකක් ආයෙම නරනවා. ඉතින් එතකොට තියෙන්නේ අර මොනවක්වත් දන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකේකෝ සතිය දන්නේ නැති අතිපට්ඨාන දන්නේ නැති මිනිස්සෙක් නෙවෙයි. මං කියන්නේ මනස හොඳ තැනක ඉන්නවා කියලා. මේ මිනිස්සේ සදා අන්ධකාරයක වෙනම දෙයක්. මොකද මේ මිනිසාට පෙනිලා තියෙනවා තාම අපි ජීවිතය අල්ලත් දැන් රක්මදත්තර දුරන පුතක් නෙවෙයි. නමුත් ඒ වුණාට අපිට එක තැනකට වාඩිලා ඉන්නකොට යම් චිත්තක්ෂණයක ඔය කියන විදිහ විවේකයට අපේ තියෙන පින විවේකයේ සඳහා අපට තියෙන ප්‍රස්තාව මට මේක කලහයක්ක් වාට තියෙන විශ්වාසය මොකද්දෝ පෙරපිනකින් අපිට ලැබිලා තියෙනවා. නමුත් ඒක අපිට නුහුරු ගතියක් තියෙනවා. අපිට ඒක මේ බූඩල්ලා කොට්ටුර තිබ්බා වගේ ගතියක්. මාළුව කොට දැම්මා වගේ ගතියක් තියෙනවා. පණුව දෙකට කැපුවෝගි ගතියක් තියෙනවා. ඒස අපි ආයෙසරයක් ගිලා පරිපූර්ණ කතාවටම යෙදෙනවා. අසත්පුරුෂයන් සමග යුතුලා අසත් ධර්මයක් ගැන කතා කරනවා. ඒ වගේම ප්‍රතිරූපණුනේ තැනකට ගිහිල්ලා එතන මේසු නරක වැඩ කරනවා කියලා කචුචු කරලා ඉන්නවා. මේ දන්න මිනිහා. ඊට පස්සේ කියනවා අපිට අර වගේ විවේක වෙන්න වෙලාවක් නැහැ. විවේකෙට තැනක් නැහැ නේ. අනේ කල්යාණ සත්පුරුෂෝ නැහැ නේ. අනේ අපිට බණ ඇහෙන්නේ නැහැ නේ කියලා කියනවා. හැකි හැම වෙලාවෙම බලන්නේ අසත්පුරුෂයන් සමග ඉඳලා අසත් ධර්මයේ කරගෙන යනකොට. ඉතින් මේ මනුස්සයා නිකම්ම වදකාකාරයට යොමු වෙනවා. දිගින් දිගටම දිගින් දිගට යාට ජනසංගනිකාව ලැබෙනවා ත්‍යාගයක් විදිහට වගේ. උඹ එන්ටෙන්ට ජනප්‍රිය වෙයි. උඹට එන්ටෙන්ට ලාභ සත්කාර ලැබෙයි. සම්මාන සිලෝක ලැබෙයි. පුළුවන් තරම් ගණ්‍යා කෙරෙහිදී කුලයා කෙරෙහිදී ලාභ සත්කාර පිටපස්සේ ඵලයන්. ඒකට අපේ අම්මලා තාත්තලා අප්පු ටික ගහ අපිට ස්තුති කරන්නේ. අපේ දෙමව්පියෝ විතරක් නෙවෙයි වැඩිහිටි වෙන ගමේ පන්සලේ ආම්සුවත් කැමති. ඔය පඤ්ඤාසේකර ආම්සුරෝ විශ්යන්නිකාය මම හිතන්නේ දැනට ලේකාධිකාරී ආම්සුරෝ අපි පැවිදිෙන් ඉස්සර යනවා ශාන්තිකාවට බණහන්. ඉතින් අපිට ආශිවිසෝපන සූත්‍රය බොහොම ලස්සනට විස්තර කරලා දුන්නා සුළු පිටකට ගිහිල්ලා. පැවිල්ලා අවුරුදු 10 කට පස්සේ මම දවසක් ගියා අඳුර ගන්න බැරි වුණා. ඊට පස්සේ කතා කරන දලා කිව්ව කොහොම නමුත් මේ ඉස්ත්‍රිය මාතර පැවිද්ද පිටලා තියෙනවා වගේ පේන්න තියෙනවා කියුවා. අපිම ෂෝක් ආමතුරු. මොකද දැන් ස්වාමීන් වහන්සේට හරි ගිහිලානේ දැන් ස්වාමීන් වහන්සේ ලේකාධිකාරිය ආමතුරුනේ. ඒක නෙවෙන්නම් බලන්නකො ඉස්ත්‍රිය මට වෙච්ච දේ. මම කොයි හිල්ලගෙනනේ කන්නේ අය නිකන් දෙන මං කින්දේ අහන්නකො කිව්වා. හරිම ෂෝක් ආමතුරු. උත්තර විනය දන්නවා. උත්තර කියන්නේ කාය තමයි ධර්මයේ දන්නවා. කියලා දෙන්නත් ආසයි ලස්සනට කියලා දෙනවා. උද්ද ලස්සන පෙනුවා. ඉතින් මම නිකාය ගොඩාක් පරණ නිසා මට මේ ලේ කමිටිය බාර දෙන්න ඕනයි කියලා සභාවේදී තීන්දුව කළා. ලේ කමිටිය කියන්නේ පරණ වාර්තා ටික දීලා ලේකකාධිකාරී දුරේ. ඒක ඉතින් මේ කාර්ය සභාවේ බරපතල නිලයක්. සභාවේදී ආර්ථික ලේකම්නේ. මේ ආමතුරු දැනගත්තලු වැඩේ ඉවරයි. දැන් ඉතින් ඊට පස්සේ මට මේ කියන ජීවිතේ කරන්න හම්බෙන්නේ නැහැ. බණක් භාවනා කරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ ඉන්නේ ගොළු මට මේක බාර ගන්න බෑ. නෙවුවා බරපතල වැඩ. මම මගේ ගුරු ආමරගෙන් අහලා කියන්නම් කියලා මේක පසර දැම්මා. ඊට පස්සේ ටික දවසක් ඉඳලා ඉඳ පෙනුමකුත් හදාන ගුරු ආමරෝ ගාන ගිහිල්ලා හොඳට උපස්ථාන කරලා වයසක හම්දු කෙනෙක් කිව්වා. තාම වැඩ ඉන්නවා කිව්වා. ගිහිල්ලා කිව්වලු අවසර ස්වාමීන් වහන්සේ මාව බේර ගන්න වෙනවා. දැන් ඔබ වහන්සේ අඩේට තියලා මේ වැඩේ කෙරුවේ කියලා වටෙන් වටෙන් වටෙන් වටෙන් වහලා වහලා වහලා කරලේ වහන්න හදනකොට කිව්වලු මේ නම මේ මොකද්ද කියන්න හදන්නේ. මම මේ මැරෙන්න වයසේ ඉන්නේ මොනවද කියන්නේ කියලා. ඊට පස්සේ අන්තිමට කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ කාර්යවල භාවයේ ඒකමතිකව තීන්දුව කළා කියලා මාව. ලේකම්කණ්ඩපත් කරන්න මම කිව්වා අකමැති කියලා කියන්නේ හොඳ නෑනේ පෞසත්වයට හොඳ නෑනේ. මම ගුරු ආදරෙන් අහලා කියන්නේ කියලා දැන් ඔබ වහන්සේ කියන්නේ කැමැති නෑ කියන්නේ. අත් දෙක උඩ තියලා ගලු අනේ නම අපේ પરම්පරාවේ කවදාකවත් උදෙන්න කවුරුත් ඇවිල්ලා මම මැරෙන්න ඉතලා කොහොම හරි ලේකාධිකාරී වෙන්නේ කියලා. මුතුම සතුටක් ඇතිවනවලු ඒක කියනකොට ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම තන්නේ කර ගිනි වලකට වැටුනේ කියලා. ඒ හැඟුම් දිහා බලනකොට මට බෑ කියන්නත් බැහැ. දැන් මේ පැත්තෙන් කට්ටිය දෙන්නත් හදනවා. මට තිබුණේ එකම වචනේ තමයි පොඩ්ඩක් සලකා බලන්න කියන්න හෝ එහෙම නැත්නම් ඕක කරන්න කියලා පිරියයි කියන වැඩි හිටි වචනයක් මගේ ළඟට එයි කියන එක පලාතක නැතුළු ඒ ශාංශික වචනේ මම හිතානේ ද මරනවා අපේ පන්සලේ අපේ පරපුරේ කවදාකවත් කෙනෙකුට ඕම නිලයක් ලැබිලා නැහැ. වහාම ගිහිල්ලා උච්චවේල හැත්ති කරන්න කිව්වලු මැරෙන්න ඉස්සෙල්ලා මට බලන්න. ඉතින් කියනවා ඕන්න බලන්න මම දැන් මේකේ මහා ලේකාධිකාරී. ඉතින් අපි කොච්චර වෙන් වෙන්න හැදුවත් අපි අසුරු කරපු අය අපේ ගුණවතුන් බලවතුන් නැත්නම් අපේ අර්ථයෙන් ධර්මයෙන් අපිට උපදේශ දෙන කට්ටිය අපිව බිල්ල දීලා ඒකෙන් ලාභ සත්කාර ලබන්නේ මේ මේ ඉදිරියට පත්වෙනිකාව බිල්ලර දෙන්නේ. ඌත් ගත්තට වගේ කියන්න එපා. ඌ එතෙන් ගියේ. ඌගේ සුදුසුකම් නිසා නෙවෙයි සුදුසුකම් නිසා නෙවෙයි ඌගේ කර්ම නිසා. අපේ ලොකු සාංශර දීලා තිබුණා උපස්ත උපාධ්‍යාය තනතුරක්. දැන් රාමණේක උපාධ්‍යාය තනතුර ගන්න සෑහෙන පගා ගන්න. මේ සංජය කාදා සභාවට යන්නෙත් නැහැ. ගොඩාක් කටයුතු කරපු නිසා උපාධ්‍යාය තනතුර දීලා උන්වහන්සේ ලියුමක් කියලා තියෙනවා අවසරයි කරුකටේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ආරණ්‍ය තුල මෙච්චර සේවාවල් කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි ඒකමැතිකව තීන්දුවක් කරා ඔබ වහන්සේට සම්මාන උපාධ්‍යාය දානකවත් දෙන්න ඔබ වහන්සේගේ කැමැත්ත අපි ක්‍රමික ලැබෙයි කියලා සභා ගෞරවයේ සලකලා. මේක පිළිගන්නවා. ලොකුසාංශ ලියුම ලැබුණ පස්සේ දවස් 3ක් මොනවාක්වත් කල මේක ගැන ඔළුවට ගන්න නැතුව නිදාගත්තා. මොකද කියන්නේ කියලා බලන්න. ඒකට අන්තිම දවසේ කොලයක් කරන් ලිව්වලු මේ තරම් බරපතල වැරද්දක් මේ තරම් බරපතල දඬුවමක් දෙන්න මං කරපු වැරද්ද මොකද්ද? මම පුළුවන් තරම් නිහඬව මගේ කටයුතු කරගෙන යනකොට මගේ අතින් කොතන හරි වැරදිලා තියෙන්න ඕනේ මේ තරම් ආව බරපතල දඬුවමකට දෙන්න. ඒ නිසා මේක මං තාම කනගාටු වෙනවා. මම තිබිච්ච වැරදි ටිකට මගේ කිසිම කැමැත්තක් නැහැ මේකට. හැබැයි සභා ගෞරවය කියන එක මම කොහොමවත් ගරු කරනවා. ඒ නිසා මම මේ නිලි බාර ගන්නවා. හැබැයි ඒක කොන්දේශයක් නැත කිසිම උත්සවයකට මම එන්නේ කිසිම සභාවකට එන්නේ නැහැ. ඕගොල්ලන්ට මේක අපහසුයක් නම් මා වස්කරාට කිසිම තරහක් නැහැ. අපහසුයක් නැත්නම් ඔබ තිබිච්චයි. ඕන තරම් දෙන්න පුළුවන් ඔය සම්මාන උපාධ්‍යාය ධනතුර ඔය නිකන් ඔබේ ආණ්ඩු දීපු ඇමති තනතුරු වගේ. අමිත තනතුරක් හදනවා දෙනවා. මේ ප්‍රශ්නයක් නැහැ ඕන තරම් හදයි. ඊට පස්සේ මම එනකොට ලොකු තායි ළඟට ආවා සම්මානනීය උපාධ්‍යාය අසවල් ස්වාමීන් වහන්සේ සඳහා ලියුමක් කියලා. ඉතින් ලියුම් කරලා බලනකොට මම අර ලියුම ගන්නකොට හා ওই ලියුම ගන්නත් එපා කියලා ගන්නත් එපා. මම කව මේකේ උභාසකේ නමට තියෙන එක. ඔකට වෙනම පෙට්ටියක් තියෙනවා කියලා ඒකට දාලා වහනවා කියලා ලියුම් ටික ඔක්කොම කවදාකවත් කඩන්නේ නැහැ. අර ඇඩ්‍රස් එකට එන ලියුම් කවදාකවත් කඩන්නේ නැහැ බලන්න. ඒකට හමස් පෙට්ටිය කියලා කියන්නේ ඒකට දාලා වහලා ගන්නවා. එහෙම කරලා බේරුණේ. එහෙම කරලා බේරුණේ මිනිස්සු බලාගෙන ඉන්නේ මේ ඝන සංගණිකාවට ඇදලා ගන්න, කුලයා කෙරේ බඳ ගන්න, ඝනයා කෙරේ බඳ ගන්න. ඉතින් අපිට වෙන්නේ යන්තු සුරු දූතයෝ. දිව්‍යාංගනාවේ දිව්‍යාංග දිව්‍ය දිව්‍ය ලෝකෙන් ආපු සුර දූතයෝ වගේ ඉතින් අපිට පාවඩ ඉරලා අපිට කොටසේසත් කොටසේසත් බැඳලා වටාතු වටතිර ඇදලා පියම් බැඳලා බිර ගහලා ඉතින් එනලා ආසනෙ ඉද්දවලා හරියටම යම පල්ලෙක් ඇවිල්ලා ගිහලා යෝගී හැලියට දානවා වගේම තමයි සෝර දූතයෝ කරන වැඩේ. එක් එක් තැනකට උදව් කරන්නේ. කිසිම කෙනෙක් නෑ තමන්ගේ තමන්ගේම ස්ථානෝචිත ප්‍රඥාව ප්‍රයෝග ඥාන නැත්තම් අපි මේ ඉතුරු ඔලොමලකම් වලට තමයි ඥාන කියලා හිතන්නේ. ඒ නිසා මේ ගණ්‍යා කෙනෙක් මෙන්වීමට කුලයා කෙනෙක් මෙන්වීමට ද්වේෂය පාවිච්චි කරන්න එපා. ද්වේෂය පාවිච්චි කරුවොත් අපි මේ සමාජශීලී නොවන සමාජයට බය පසුබාර පිරිසක් කරන එකට කියනවා වික්ත ප්‍රතිබල නැති සබකෝල සහිත කෝල කෙනෙක් ඉන්නේ අපේ කිසිම සබකෝලයක් නැහැ කිසිම කෝලකමක් නැහැ කිසිම වික්තකමේ අඩුවක් නැහැ කිසිම ප්‍රතිබලකමේ අඩුවක් නැහැ හැබැයි ඝණයා කියලා කියන්නේ සමූහයක් කියන්නේ කුලයක් කියලා කියන්නේ දඬුවම. සා ප්‍රාර්ථනා කරන්න ඕනේ හැකිතාක් මට මගේ විවේකේ. ඒ වගේම කාගේ හරි විවේකයට බාධා කෙරුවොත් හිතන්න කවදාකවත් Tamanට විවේකේ ලැබෙන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් කාගවත් විවේකයට බාධා කරන්න බෑ. ඒක බරපතල අකුසල කාර්යයක්. නිසා බුදියන් ඉන්න කොටියට බුදියට දෙන්න. අවශ්‍යන කනවයි කියන්න එපා. කෑවට පස්සේ කොටියට දොස් කියන්න එපා. ඒ නිසා දවස ගතකරනද කෙනෙක් බනවන්න එපා. මොනවා හරි දෙයකට කෙනෙක් බනකොට හිතන්න මේ මනුස්සයාට මේ කේක් කියලා අවශ්‍යන් නැතුව මට මේ කරගන්න බැරිද? මට ඉවසීමේ ශක්තියක් නැද්ද? බැරිම නම් ඇඳීමක් වගේ තමයි කාටද කියන එක අනේ මට මේ වැඩේ කෙරෙන්න ඕනේ මේ වෙලාවෙදී මේ කරලා දෙන්න කියලා. ඒක ඇඳිල්ලක්. ඒ වගේම Taman ළඟට ඇවිල්ලා කවුරුරි ඇඬුවොත් අඬවන්නත් එපා. බැරිම තැන තමයි කවුරුරි ඊමක් කියලානේ ඒකට සලකන්නේ. උපරිමයෙන් සලකන්න ඒකල කියන්නේ මට එකක් දෙන්න මට මගේ විවේකය දෙන්න. මට වෙන්න මොන්නම රාජකීය සැලකිල්ලක්වත් එපා. මට සිව්පසයක් එපා. අපේ ලොකු සාංශි පොතෙන් ඉස්සලා සුමානකට විතර ඉස්සලා ඉල්ලලා තියෙනවා. කිසිම දායකයෙක් ඉන්නන්න එපා. පිරිත් ඇහෙන්න සලසන්න එපා මට බණ ඇහෙන්න සලසන්න එපා මට මට විවේක වෙන්න දෙන්න. එහෙම ඉබ්බකට ඇතුලට ගත්තා වගේ ගත්ත සුමානේ ඉගරේ. ඊට ඉස්සෙල්ලා ඔක්කොම පෙර ගහලා කොඩි දාලා නඩවලා කිස්පිසා ගිලා රේන් කටු ගාලා මේන් කටු ඔක්කොම කරා. ඔක්කොටම ඉද දුන්නා. ඒක මට මුකුත් කරන්න එපා. ඒක පුත්‍ර ඥානසේ දේශනා කර දෙන ඉබ්බකට ඇතුලට අඳු ටික ගත්තා වගේ හිවලා ඉස්සරහා මේ ගණ්ඩ ඇතුලට බලන්න කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා මාත් එක්කම මම දැන් මෙතන. මේකේ තියෙනවා කාය විවේකේ. මේකේ තියෙනවා චිත්ත විවේකේ. ඒතකොට සාමික විවේකයක් තියෙනවා. මේකේ ඉතිහා තියෙනවා. මේකේ හා තියෙනවා උපදි විවේකයක් තියෙනවා. ඒක නිසා ඒ දේ බීතිකාවක් නෑ. අඳුරට බය නම් වයසට යනකොට බය නම් මරණයට බය නම් බුදුන්සේ මේ බයර තමයි කෙලස් කියන්නේ. කෙලෙස් වලට කියන තව නමක් තමයි බය. ඒ නිසා අඳුරට අනිවාර්යයෙන්ම අපිට යන්න වෙනවා. වයසට අනිවාර්යයෙන්ම යන්න. මරණයට අනිවාර්යයෙන්ම යන්න. ලෙඩේට අනිවාර්යයෙන්ම යන්න. ඒ නිසා පොඩ්ඩක් පුරුදු කරන්න. ආන්නේ තියෙන මේ ඒකචර ජීවිතය. තමන්ට තමන්. ඒ ඒ ඒ ජීවිතයට හිත දාලා අපි ඒකට පාළුව තනිකම කම්මැලිකම කියන්නේ නැහැ. අපි කියන හුදේකලාව විවේකයේ විශ්‍රාමයේ කියලා. ලෝකයේ ඒකට කියන්නේ පාළුව තෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියලා සින්දු කියනවා. දුජාන්ස් කියන පාළුව දෙවනත් කරපු දෙයක්. නිශ්ශබ්දතාවයන්ට මට පැමිණිච්චාවයි. මම ඒකේ ප්‍රමෝද වෙනවා කියන්නේ. කවුරුත් නැති එකේ තියෙන මේ නිහඬේ හඬ මට ප්‍රමෝදයක්. ඒ නිසා මගේ ළඟට ඇවිල්ලා ස්තෝත්‍ර කතා කරන්න එන්නත් එපා, අඬාව ගන්න එන්නත් එපා, ආශිර්වාද කරන්න එන්නත් එපා, ආවඩායි බොන් කියන්නත් එන්නත් එපා, රත්නපත්තු කරන්න එන්නත් එපා, ගිනි කෙලිත් එපා, මොකුත් එපා. කරුණා කළා කියලා තේ ලොකු උදව් තමයි මෙතන යන්න බැරි. මෙච්චරයි කියන්නේ. පොඩ්ඩක් මෙතනින් අයින් වෙන්න මට ඉඩ දෙන්න. මේ වගේ ධර්මයක් අවුරුදු 2600 තිබිච්ච එකනේ අරුමේ මේකට ආගමක් කියලා නමක් දාගත්තේ නැහැ. දාගත්තට මේක මොන්න තාලෙන්වත් ආගමක් හදන්න බෑ. ආගම කියලා කියන්නේ ඝන සංගමිකා. ආගම කියන්නේ බෙර ගන්නවා, කොඩි දානවා, කෑකොසම් ගන්නවා, රජුන් එකයි, රටුන් එකයි වැඩ. මේකෙදි තියෙන රජුන් සමග ක්‍රෙඩිට් කාපට් එක යන්නත් දන්නවා. රටුන් සමග බෝකුඩු ඉඳගෙන දන්නවා. මේ දෙකම කරන ගමන් තමයි මේකේ දන්නේ. එහෙම විවේකයේ දන්න කෙනාට එහෙම නැත්නම් මේ කාංග වේනාගේ අඟවගේ බඳු ආකල්ප සහිත කෙනාට ගොබුරු කරගත්තාට පස්සේ ඒ කුච්චර කෑකොස්සන් ගැව්වක් කලබල කරත් ඒකේ බාධාවකුත් නැහැ මොකද අපි කරන්නේ අරමුණේ ඉන්නකොට සද්දයක් ඇහුණත් සද්ද තියෙනකොට අරමුණ කොහොමද සද්ද නැතිකොට අරමුණ කියන කොහොමද කියලා බලනවා මිස අනේ මෙච්චර කැලේට ඉල බාහනා කරනවා මට සද්දයක් ආවනේ කියලා තරහ වෙන්නේ නැහැ දැන් මේ හොඳ විවේක ආසනයක ඉඳගෙන මම භාවනා කරනවා සමතුලිත සමබරව සහැල්ලුව අනේ භාව අරමුණට හිත යනකොට මොන වේදනාවක් එනවා අමාරු වේදනාව නපුරු වේදනාව ඒක කල්පනා කරන වේදනාව එන්නේ ඉස්සර වුණ මෙහෙමයි දැන් මේ නපුරු වේදනාවට පස්සේ අරගෙන මෙහෙමයි කියලා කල්පනා කරන මිසක් මේ වේදනාවට නොවේවා කියලා හිතන්න ඕන කමක් නැහැ එතකොට හිතවිලි එනවා ඒතර කල්පනා කරනවා අනේ මම මෙච්චර කාම වස්තු අතහැරලා ඇවිල්ලා ඕම් බලාගෙන මේ කාම සංඥාව මත තාම කරදර කරන නේද කින්නකටන් කියන්නේ නැහැ. මේ හිතවිලි තියෙනකොට අරමුණ කොහොමද හිතවිලි නැති අරමුණ කොහොමද කියලා මේ ඉන බාධාවල් බාධාවක් බාටපත් කරගන්න නැති ධර්මයේ තමයි විපස්සනාව කියන සමාධිය තියෙන. සතිය තියෙන විපස්සනා පැත්ත. ඒ නිසා අපි ඉස්ලාම යන්නේ හිතවිලි නැති වේදනා නැති ශබ්ද නැති තැනකට තමයි. එතින්දී අපි සතිය කියන එක පොඩ්ඩක් අල්ලගෙන සතියත් එක්ක හුරු වෙලා සතිය අපේ යාලු කරගෙන සතියට මුලිට මුණ දාලා මුලිච්ච කරගෙන ඉන්නකොට අපි කිව්වත් නැතත් එක්ක සද්දකින් එක්ක වේදනාවකින් හේතුවිල්ලකින් අර එකලස කැඩෙනවා. අර හුදේකලාව කැඩෙනවා. අර විවේකේ කැඩෙනවා. කැඩෙනකොටම තරහයන එක තමයි අපි කෙලස් කරගන්න තැන වැඩි. කෙලස් කරගන්න නැතුව බලනවා මේක දිහා ඇති හැටියෙම සද්දටි සද්ද දිහා බලලා ඒ සද්දටි කොහොමද මගේ අරමුණ කොහොමද සතිය. දවසක හිතන්නේ කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් කිසිම සත්‍යයක් කිසිම වේදනාවක් කිසිම හිතවිල්ලක් නැත්තන තියෙන ආස්වාස් ප්‍රස්වාසයේ තියෙන අරමුණ කියන්නකො ඒකේ ඇති කරලා යම් කිසි සාන්තියක් යම් කිසි විවිධ ගතියක් තිබිලා මේ සත්‍යයක් පිටිපස්සේ තියෙන එක ගණන් ගන්නෙත් නැතුව ඒක බව දැනගෙන ඒ චීද්දි හිත විවේක වෙන්න පුළුවන් නම් පසුබිම් යම් සත්‍යයක් තියෙනවා මට මේ කතා කරන්න ප්‍රශ්නයක් නෑ කතා කරපු දෙයක් කියලා හිත විවේක වෙන්න පුළුවන් නම් අනේ ඒක අගය කරන මිනිස්සයාට ඒකයි මේ සති වඩ සති වඩනවයි කියන්නේ සති ස්ථාපනය කරනවා කියන්නේ සති ප ဋ ාණ කියන්නේ මේකයි කියන මිනිස්සයාට ඊට පස්සේ හිතෙනවා අභියෝගයක් මෙතනදී ටිකක් ලොකු සද්දයක් තියෙද්දිත් මට භාවනා කරන්න ලැබේවා. මීට වැඩි ලොකු බාධාවක් තියෙද්දිත් මට කරගන්න ලැබේවා. ඔන්න එතකොට හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරනවා. ඔන්න වේදනාවක් ඇවිල්ලා කරදර කරනවා. ඉතින් බලනවා පුංචි පුංචි වේදනා හිතවිලි අතර මැද <clears throat> විවේකේ තාම තාවුරු කරන්නේ හුදේකලාව තාම තහවුරු කරන්න විශ්‍රාම බව තහවුරු කරන පටන් අරගත්තොත් බුදු වෙලා මිසක නතර වෙන්නේ නැහැ. එනේන වේදනාව තියෙන තමන් කරන්නේ දියටින් ඉන්ද්‍ර ගෙනියනවා වගේ තමන්ගේ අරමුණ සරණ කරගෙන පුළු පුළුවන් වෙලාවේ අරමුණ ඉස්මතු කර ගන්නවා. ඒකට කියනවා ඒක සෙයියක් කියන එක හිතා ගන්න ඕනේ වෙලාවේ මේ අරමුණත් එක්ක විතරයි මම බුදියන්නේ. අනිත් ඕන දෙයක් ඇවිල්ලා වටෙන් කර කියලා ගියාවේ මම මගේ අරමුණත් එක්ක බුදියනවා අරමුණත් එක්ක ඉන්නවා. මේ කාමයේ නැතිකරන්නේ සතිය දෙවෙන්න කරගන්න. අරමුණ දෙවෙන්න කරගන්න. විවේකයේ දෙවෙන්න කරගන්න. හුදකලාව දෙවෙන්න කරගන්න. විශ්‍රාමයේ දෙවෙන්න කරගෙන යන්න පටන් අරගත්තාම අපි ඉස්සල්ලාම නම් ඇත්තටම නම් සතිය ගොඩක් රටට කරන ඉඳගෙන අර වගේ විවේක නිස්සද්ද තැනක තමයි. ඊට පස්සේ ටික ටික සක්මන් කරනකොට ටික ටික එදිනදා වැඩ කරනකොට ඉඳගෙන පරියන්කේදී මේ වගේ පොඩි පොඩි කරදර එනකොට මේක ටික ටික ටික ටික දැඩි කරනවායි කියලා මේකට කියනවා වශී කරනවායි කියලා මේක කරනවා සිද්ධි කරනවායි කියලා මේක කරනවා කරන කරන යන්න ගියාම තේරෙනවා අපි මෙතෙක් කාලේ කට්ට ඇතුලේ ඉන්න ගොළු බිල්ලෙක් වගේ මොනම විදියකින්වත් එළියට දැම්මොත් ඉන්න බැරුව මැරෙන જાතික ඉඳලා තියෙනවා දැන් නෑ ටික ටික ටික ටික හයියත් වෙනවා කට්ටක් හදා ගන්නවා වගේ සාමාන්‍ය අවුවට වැස්සට ඔරොත්තු දෙන්න වගේ ටික ටික ටික එන බාධක වලට පුරුදු වුණාට බාධක අපේක්ෂා කරන්නේත් නෑ බාධක ඉල්ලන්නේත් නෑ ඒ හොඟ දෙනකොට තේරෙන්නේ ඒ නිසා බාධක ඉල්ලන්න එපා. පැමිණෙන බාධක වලට හැඩ ගැහෙන්න හදන්න. ඒකට තමයි තියෙනවා මේ සාමයික විමුක්තිය කියන එක. නැත්නම් කාය විවේක, චිත්ත විවේක කියන දෙක බාධක නැති තැනක ගන්න එක අපි අපේක්ෂා කරන මූල ධර්ම දෙයි. ඒත් ඒක මේ ලෝකේ නැහැ. යම් බාධක ප්‍රමාණයක් තියෙද්දි ගන්න එක ගත්තොත් මනුස්සයාට වැඩක් පටන් ගන්න තැනක් තියෙනවා. පටන් ගන්න කර කරගෙන යනකොට අර පුංචි සද්දයක්, පුංචි වේදනාවක්, පුංචි හිතවිල්ලක් තියෙද්දි හිත විස්්‍රාම වෙන. හිත විවේකයෙන් තන ගියාට පස්සේ මේ යෝගාවචරය අපදරුවන් දකින පුද්ගලෙක් වෙන්න ඉඩ තියෙනවා. මේ පුද්ගලයා කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් එයා බලනවා පුළුවන් තරම් කිසි කෙනෙකුට කියා පාන්න යන්නෙත් නැතුව කිසි කෙනෙක්ගේ මඩින් දාස දියල්ලා කියලා රණ්ඩු දරුවල් කරන්න යන්නෙත් නැතුව කිසිම හේතුවක් නිසා කවුරුත් බනවන්නෙත් නැතුව ලතලද වෙලාවේ ඉඳගෙන හෝ සක්මන හෝ මාත් එක්ක මම මම දැන් මෙතන එහෙනම් තමයි මැරෙලා නැති බව වැටෙන වෙලාව නිින්ද කියලා නැති බව වැටෙන වෙලාව ක්ලාන්ත වෙලා නැති බව වැටෙන වෙලාව අවබෝධ කරගන්න පටන් අරගත්තොත් තේරුම් ගන්න පටන් අරගත්තොත් එදා ඉඳලා සනාතන ධාරාවක් අපිට එන්න පටන් අර ගන්නවා ඕනෙම වෙලාවක ඕනෙම කලදරයක් අකටුලා පස්සේ මට මේ විවේකය හොයන්න බැරිද මට හුදකලාව හොයන්න බැරිද මට විශ්‍රාමය ගන්න බෑ. ඒ නිසා ඕනේ චිත්‍රයක් බැලුවට චිත්‍රය ඇඳලා තියෙන canvas එක බලන්න දෙකට කරන්නේ. අපි බලන්නේ චිත්‍රනේ. චිත්‍ර බල ගන්න පුංචි තෙල් සායම් තට්ටුවේ හෝ දී සායම් තට්ටුවේ හෝ ස්ප්‍රේයර් එකේ තමයි යෝග ධානය පිළිමේ හරි වැරදි ඔක්කොම තියෙන්නේ. උක පොඩ්ඩක් වෙන විදිහකම ඇතුලේ තියෙන canvas එක ගත්තාම canvas එකේ කොයි කොයි චිත්‍රයෙන්දත් භාව චිත්‍රයෙන්දත් රේඛා චිත්‍රයෙන්දත් තෙල් සායම් ගන්දත් දී සායම් ගන්දත් canvas එක canvas එක ඔය කොච්චර හිත ඇවිස්සුණත් පිටිපස්සේ හිතේ සමතේ තියෙනවා. පිටිපස්සේ හිතේ සමාධිය තියෙනවා. පිටිපස්සේ හිතේ ඒකෝදි භාවය තියෙනවා. පිටිපස්සේ හිතේ නිස්සද්ද භාවය තියෙනවා. ඉතින් අපි ඒක දන්නේ නැතුව සද්ද වලට රණ්ඩු කරන්න හදනවා කියලා කියන්නේ පුද්ගලයාගේ අමනකම මිස එයා හඳුනන්නේ නැහැ මේ කලබල සද්ද ඇස්සේ ත්‍විකේ තියෙනවා. මේ කලබල සමෝ ඇස්සේ චිත්ත ඒකාග්‍රතාව කියන සයිසිකේ කවදාකවත් මොනම හිතකවත් නැත්නම් පබ්බචිත්ත සාධාරණ කියලා තියලා තියෙනවා. ඉතින් අපි ඒක බලන්නේ නැතුව කලකොලේ ගන්න නඩු. අර මිනිහා මට කෑ ගැව්වා මේ මිනිහා මට වේදනාව දුන්නා කියලා නඩු කියනවා කියලාගෙන අපිට මේ වෙලාවක අර විවේකයේ තියෙන එක දන්නේ නැහැ. ඒ නැත්නම් මේ වම් මොලේ වැඩ කරාට දකුණු මොලේ මේ වෙලාවේ හිර වෙලා පිටිපස්සටලා ඉන්නවා. පොඩ්ඩක් අත දීපන්. අත දීපු ගමන් දකුණු මොලේ ඇවිල්ලා කියනවා "ඔය කලබල තුනට මම හැලෙන්නේ නැහැ. මම ඒක පුරුදු කරලා ගත්ත එක නෙවෙයි මට හම්බෙච්ච දායාදයක්." ඔබ වෙලා තිනෝ අමනයා වම්මුලේ විතරම කතා කරන්නේ. වම්මුලේ දෙක රණ්ඩු දරුවලේ පෙන් කරච්චලේ තියෙනවා. දකුණු මුලේ බැලුවොත් ඕන වෙලාවක අපිට විවේකී පිණිස පෙනී හිටිනවා. හැබැයි කවදාකවත් කැපී පේන දඟලන කෙනෙක් නෙවෙයි දකුණු මුලේ. අපි මේ දස්ලා තියෙන්නේ දඟලලා තියෙන්නම කැපී පේන දේවල් වලට. සිත් ගන්නාසලු ඕකමට්ටම් දේවල් එක ගිහිල්ලා අර අපිට හුදකලාව දෙන විවේකයේ දෙන දේ අපිට පේන්නේ ඒකාකාරී කම්මැලි නීරසයි බයලවන සුළුයි අසරණයි, අනාතයි, සිද්ධි බහුල නෑ, රහවත් නෑ. ඉතී සිද්ධි බහුල දෙයට ගිහිල්ලා දඟලන දඟලන මේ විවේකයේ තව තවත් චප වෙනවා. ඒ නිසා භාවනා කළ මොකක්වත්ම ලැබෙන්නේ නෑ. භාවනා කළ දැනගන්නේ මේ කොච්චර කලබල වුණත් ඒ හිතේ කොනක විවේකයේ තියෙනවා. මේ කොච්චර අම්මා මැරුණත් ඒකාග්‍රතාවේ මරන්න බෑ. මට කොච්චර රාගය ආවත් මට රාගය බව දැනගන්න හිත නැති කරන්න කාටවත් බෑ. මට කොච්චර ද්වේෂය ආවත් මම දැන් ඉන්නේ ද්වේෂයෙන් කියන එක නැති කරන්න කාටවත් බෑ. මට කොච්චර නිදිමත ආවත් මම මේ ඇවිල්ලා තියෙන නිදිමතේ කියලා එක දැනගන්න පුළුවන් ශක්තිය නැති කරන්න නිදිමතට බෑ. ඒ නිසා මතක තියාගන්න මේ සත්‍ය මාත්‍රාව මේ සියලු කෙලෙස් වලට වැඩිය වැඩිම බලවත් අත දෙනවා. ඒ සතියට අත දෙනවා නම් ඒක පුදුම බලවත් ධර්මයක්. අනිත් ඔක්කොම නිකන් පිට කාටුවා. කුරුල්ල අරගෙන ගසල දාන බස් කාල ගලවල යනවා. බැසත් එක කලවම් වෙලා තියෙනකොට බැතේ වටිනාකම අඩු කරනවා. පිට කාටුවේ කාටුවේ බැතයි වෙන් කරගත්තා ඊට පස්සේ බැතටි කරත්තරන් ටික වගේ තියෙනවා. ඉතින් මේක ගණනවයි කියලා කියන්නේ උලංග යවුවට පස්සේ පිට කාටුව තිබුණ ප්‍රශ්නයක් නැහැ. පිට කාටුව තිය එයාට ඕන දැන. කාටුව ඉතින් කාටුව කියන දැනක. බැතතිය බැතතිය දැන. දැන් මම මේක අනාගෙන අපි මොනක කරන්නේ? බුදුජානකේ මොකක්වත් වෙන්නේ චීන කන්නඩි දාලා පෙන්න ඕ බලාපන් ඔය හිතේ ඔබ ඔය එකක් කරුදු වෙලා ඉසිකක් කොන් කියාගෙන අසහනේ කියාන ආතති කියලා දැඟලුවාට මේ ආතති ඉන්න බව දැනගැනීමේ සතිය ඔය හිතේ තියෙනවා. අපි දැන් ඉන්නේ ආතතියක. අපි දැන් ඉන්නේ අසහනෙක. අපි දැන් ඉන්නේ දැවිලා, රාගේ. මොකද දැන් ඉන්නේ සද්ධාවේ, දාහනේ. ඕක වළක්වන්න දාහනෙට බෑ. රාගෙට බෑ සතිය වළක්වන්න. ඉතින් එහෙම නැත්තම් බුදුහාමුදුරුව කොහොමද බණක් කියන්නේ? මොකද රාගය එනකොට ඔක්කොම 100ක් රාග එනවනම් කවුද බණ අහන්නේ? හැම කෙනා ළඟම මේ ධර්මයේ තියෙනවා. හැම කෙනා ළඟම මේ නිවන තියෙනවා. ඒක පාදගෙන, චප්ප කරගෙන, අස්ලබෙට්ටකින් ගහගෙන ඉතින් කියනවා බලන්නකො හරි අන්ධකාරයි. හරි කාලකන්නේ බිටි ගඳක් එනවා කියලා. ඉන්දිපාය. එන්නේ නැත්තනේ හුදු වෙන්නේ. අච්චර ලස්සන නාගමාණිකේ ධානය ඒක අස්ලබෙට්ටකින් වහගෙන අන්ධකාරය ළඟට ඉතින් මේක මේ වගේ ධර්ම කිබියදී ඒක පසේ බුදුජාන් වහන්සේලාට පමණක් හේතු කරන්න හදනවයි කියන එක පිළිබඳ සැකයක් මට තියෙනවා. මාට මම වැරදි වෙන්න පුළුවන්. එහෙම පසේ බුදුජාන් වහන්සේලාටම තීරණ අපි වගේ යහූදී ජනතාවට තීරණ ධර්ම කොටස තියෙන්න පුළුවන්. මේ හුදකලාව කියන එක එහෙම කාටවත් බුද්ධි දින්න කරන්න බෑ. අපිට වෙලා තියෙන අපි හුදකලාවට වෛර කරන එකයි. හුදකලාව අපිට වෙන්නේ කොම් වීමක්, රැයෙන් තල්ලු වීමක්, බාල්දු වීමක්, අනුන් මං අකමැති අමනාප ගතියක් කියලා අපි හුදකලාව දකින්නේ දඩුවමක් විදියට. ඒකයි අපි මැරෙන්නේ මරන්නේ ඉස්සලා මිනිවරුන් කාර්යය කරුණ කාමරයකට දානවනේ. දාපුවා නිකන් මැරලා. උට හුදකලාව පෙන්වන්න බෑ. ඒ කරුල කාමරේට දාලා ඇහුවොත් උඹට බුරියානි තෝනේ කහපැත් තෝනේ සුදුබද්ද කියලා කියයි කියලා හිතනද මට කහපැත් සුදුබද්ද දීපන් කියලා. මොනම දෙයක් කන්න බෑ. ඌ අන්ධකාරේ බෑ. මොකද තාපසට අන්ධකාරය කියලා කියන්නේ විවිකී කියලා කියන ලොකුම සම්පත. මිනිමරුවට ලොකුම දඬුවම. ඉතින් අපි මේ තපතගේ පැත්තෙන්ද බලන්නේ අන්ධකාරය සහ විවේකේ. එහෙම නැත්නම් මිනිමරුවගේ පැත්තෙන්ද බැලුවොත් අපි මිනිමරුවගේ පැත්තෙන් බලන්නේ. අපිට පේන්නේ මේ ටූ එක නම් හරි නෑ. කවුරුත් නැත්නම් හරි පාළුයි හරි පාළුයි අර මොනේ විතර කොහේ ඉන්නකොට නිකන් වතුරත් එක බත් ගන්නවා කිසිම නෑ අනාගර ගන්න දෙයක් ඉතින් මොනවා හරි හොයන ඉතින් මට නිකන් ඉන්නගේ ස්වාමීන් වහන්සේ අනිච්ච දුක්ඛ නැත්තම් කිව්වොත් හොඳ නැහැ නිකන් ඉඳ බුද්ධානුස්සතියක් නිකන් කරනද මෛත්‍රී භාවනාව කරන්නද මොකද ඒ තරම්ම පිරිසුදුකම කියන්න කැමති නැහැ ඒ තරම්ම මේ එක දෙයක් එක විදියට තියන්න එක කලාපයක් හදන්න අපි කැමති නැහැ. මේක අනාගම පුරුදු කරලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ අනාගාමි වෙන්න හදනවා. මොන අනාගන්න විදියට මොන අනාගාමිකමක්වත් හම්බෙන්නේ නැහැ. අනාගත්තොත් අනාගාමි නෑ. වෙන් කරගන්න පරිච්ඡේද කරගන්න ඕනෙම චිත්තක්ෂණයක. අම්මා මැරිලා සෝනට ගිනි ගනිද්දි. ගෙට ගිනි ගනිද්දි. දරුවා මැරිලා තියෙද්දි ටිවිකෙදි. තා අඳුරගත්තොත් ඒ වෙලාවේ බුද්ධියක් නැති වෙන්න පුළුවන් නමුත් මෙයා කවදාකවත් මාව අතහැරලා ගිහිල්ලා නැහැ. බුදුචාන්සේ කතා කරන්නේ අන්න එතෙත්. ඔය විවේකේ නැතුව අඬා ඕගාගෙන, පිරිත් මුල් ගැට ගාගෙන, බලි කවි කියාගෙන, දෙත් කවි කියාගෙන, බෝධි පූජා තියාගෙන දඟලන්න පටන් ගන්නකොට වෙන්නේ අර විවේකයේ නැත්තටම නිකල පාගල දාලා කාගෙන් දෝ සරණක් වෙනවා අනේ හත් දෙයියනේ අනේ මටයි මෙහෙම වුනේ අනේ මට සරකා බලන්නේ කියලා. මේ එක දෙයියෙකුට පුළුවන් මේ බණක් තේරුම් ගන්න. අමනයිනේ. එක දෙයියෙකුට බෑ. මේ මිනිස්සුයෝ වගේ අපිට දුක තේරෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒගොල්ලෝ මේ සූත්‍රයක් ඇදලා ජොලියක් දාගෙන ඉන්න කට්ටිය. ඒක සුදු කොහෙද මේ දුකක් තේරෙන්නේ. ඒ නිසා මේකට කියන්නේ මගුල්සක් වල කියලා. මේකේ දුක සැප දෙක නම් බරව තියෙනවා. නුරුමිස් කණේ කාට මොලේ තියෙනවා. අපි බීලා ඩෝප් වෙලක් නෑ. අපිට අපි පාටි එකක්වත් නෙමෙයි. ඒකයි මේකේ තියෙන වටිනාකම. ඒ නිසා බුද්ධජනසික සංකරණේ දෙවියෝ බලහිනවලු මිනිස්සු ලෝකෙට කවදා එන්නද කියලා. මෙන්නේ හරි වැරදි දෙක හරියට තේරුම් ගන්න මේ සුවිප් එකක් හැදෙන්නේ නෙවෙයි. හම්බ කරගන්න. තමන් උපය ගන්න. ඒක නිසා මෙවැනි දෙයක් ඇසු කරන්න ගත්තොත් වෙන ඒකචර භාවයේ හෝ කග්ගවිශාන සූත්‍රයේ පෞල් කන ඇත්ත හිතනවා ලොකු ප්‍රශ්නමතුයි කියලා පෞල් ජීවිතේ. විශේෂකාරෝ හිතනවා බිස්නස් කඩා වැටේ කියලා. ඇත්තටම මම දැකලා දෙනවා කඩා වැටෙනවා. මේකට ගිය ගමන් කඩා වැටෙනවා. මොකද මේ ගිය ගාම මේක gediy පිටින් අල්ලන්න හදනවා. එහෙම ඇල්ලුවොත් කඩන්නේ නැහැ. නමුත් මේක ටික ටික ටික ටික වැඩේ යන ගමන් යව අනවශ්‍ය සුඛෝපභෝගී සඳහා බිස්නස් කරන්නේ තමන්ගේ බඩ විතරක් ගන්න බිස්නස් එකට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආට විවේකයක් තියෙනවා, ධර්මයක් තියෙනවා, සත්පුරුෂ ආශ්‍රයක් තියෙනවා, බිස්නස් එකක් තියෙනවා. බිස්නස් එකේ ඉඳලා බිස්නස් එක හරහා බණ කියලා දෙන්න පුළුවන්. තමන් කරගෙන යන අසුර හරහා බණ කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුජානනාංශයේ මේ කාල්වත් තියෙන පෞද්ගලික කඩ දාන්නවක්වත් එහෙම නැත්නම් මේ හරියම්බ කරන කන බිස්නස් නැති කරනවත් කියප එකක් නෙවෙයි. ඒ අර gediy පිටින් අල්ලන්න යන කට්ටියට වෙන දේ. ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන කරගෙන යන පටන් අරගත්තොත් ඒ කෙනාට මේ සාමයික විමුක්තිය කියන එක මේ ගොඩාක් පිරිසත් එක්ක ඉඳලා වැඩ කරන ගමන් තමයි දවසට පැය දෙකක් වෙන් කරගෙන ඒකේ විවේකීව තමගේ කටයුතු කරගන්නවා කියනකොට ඒකටත් කවුරු හරි බාධා කරනවා නම් ඒකටත් කවුරු කරනවා ආත්මార్థකාමී කියලා ඒ කාන්තේ මාර්ගාංශය. ඉච්චන දවස පුරා මහන්සිලා Taman එක පැයක් එක දැය දෙක තුනක් වින් කරගන්න මේ මනුස්සයාට දෙන්නේ නැත්තම් උන් මිතුර නෑ කියන්නේ බුණා. මිස ගන්න කියන මිස කියන්නේ උන් යමපල්ලෝ. මිච්චන වහන්සේට මිනිහට හම්බ කරන කන මීහ ගොනාට කරහැරලා පොඩ්ඩක් කියලා තනකොල කක්ක පැත්තකලා බුදියන්න දෙන්නේ නැතිනම් දවස් පුරා බර අදිනවා නම් කැමිරිලක් නෙමෙයි. ඕකද මේ නම්බුනාම කියලා කියන්නේ. බුදුචානන්සේ කියතර මම නිල් තනකොළ උයා උලාකක වනේ තනින් තන හැසිරෙන මෝපවකසේ හැසිරෙනා මිසක කාගවත් බැලෙන්නේ නෙවෙයි. කාටවත් බෑ පිටුවා කරන්න න්‍යායපත්‍ර හදාගන්න. කැමැති නම් කරනවා නැත්නම් නෑ. හැබැයි ඔක්කොමත්දී වැඩ හැබැයි. දවසේ පැය 18න් වැඩ. කාටවත් බෑ වෙලා මේ කරපන් කියන්නේ මොකද බුදුහාමුදුරුවෝ කාටවත් තේරෙන්නේ නෑ. අපිට එහෙම නෙවෙයි අපි මාළුවට පොරි දැන් මගේ එහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා දවස කොහෙන් යනවද දන්නේ. දැන් ගෙදර ගියාට පස්සේ බලනකොට මොකද වෙන්නේ කියලා? ආයෙ මොකුත් නැහැ මොනෝර වලට පොල් ජාල තියෙනවා. පොල්ටෙත් දාපම් බලන්න ගහන ගහිල්ල නෑ යෝ කියන්නේ ඔන්නේ මාළු වන්න තමයි. කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ. දින්නෙම නෑනේ. මොනම හේතුවක් නිසාවත් දෙන්නේ නෑනේ. කනෙමුත් අයින්නවා, ඇහෙමුත් අයින්නවා, නහයටත් අයින්නවා, දිවටත් අයින්නවා, කටටත් අයින්නවා, බඩටත් අයින්නවා. හැම වෙලාවෙම හරියට උදේට 1000ක් විතර එකතු වෙලා කොලකඳ පූජා කරනවා අම්මා දවල්ට තාත්තා ඇවිල්ලා දෙනගත් එක්ක ඇවිල්ලා පූජා පූජා පවත්වන නැත්නම් පූජා පවත්වන රැට දෙන්නේ තියලා යනවා මොකට ඒ මට අරසාවද නෑ මේක පැනලයි කියලා බලන්න අපි හිතනවා ආඩ්‍ය සහිතව මේ මුරාතු සේසායත මේ මුරාතු සහිත සේසත් සහිතව ඉන්න මේ මට අරසාවද කියලා මට අරසනතු එල්ලුම බලාගන් කියාගෙන ඉන්නේ මේ මටයි මේ සේසත මුරායුද හේතු වෙලා තියෙන්නේ අපි මේක ආඩ්‍ය කරගන්නකොට ආශීසෝගම සූත්‍රය කියනවා නයි හතර දිනක් ඇවිල්ලා අතේ එකයි මේ භාවයේ එකයි බෙල්ල එකයි බැඳිලා මුණ දිහාට පෙනේ බුම්බන් ඉන්නකොට මේ මනුස්සයාට හිතනවලු යකෝ මම සිව දෙවියෝ වගේ. මේ නයි හතර දිනක් ඉන්නවා. හැබැයි පොඩ්ඩ වැරදි දේවල් කොයි එකක ගහයිද විශ්වාස කරන්නේ. එකෙක් ගැහුවත් ඇතුළු මැරිලාම යනවා. ඉතින් පුසුසු තුසුසු ගගන නයි ඉන්නකොට ඒ මනුස්සයාට හිතෙන්නේ මට දැන් මේ සිව දෙවියෝ වගේ. අතේ ඒක නෑයි අනික අතේ ඒක නෑ බෙල්ල ඒක නෑ පිටේ ඒක නෑ කියලා ඉන්නේ සේරම මේ නම්බුනාම වලට නැරන් තියෙන්නේ. මුරායද සීසත් මොනවාද කියලා තියෙන්නේ අපිට. දෙද පිටනක්. මොකද වෙන්නේ මොකද්ද? අපිට හෙල්ලෙන්න දෙන්නේ නැතුව තෝතන හිතු. නොචොත් බලාගන්න කියන එකයි මේකේ තියෙන්නේ. නිසා මේවට හොරෙන් පැනලා යන එක තමයි කරන්නේ. ඉතින් මේ පිළිදෙකට මේ වගේ මං හිතන්නේ නිකන් කටවන් ඩක්කු ගන්නලා ඇරියට හොරෙන් පැනලා යන කිව්වට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොකද දැන් රතියක් පයින් පුරුදුච්ච කට්ටිය. නිකමට හිතන්න පිච්චර් පිස්සන් ධාරි බොණයක් උන් ධාරි මේ බණ කිව්වොත් එන්නේ කොහොමද? උමුත් ගානවා ගෙදර උමුත් ගන්න. ඒ නිසා මේ රෙකෝඩ් වෙන පණක්වත් කාටවත් ඇහෙන්න තියන්න බෑ. සුදුස්සෙකුට ඇර ඇහෙන්න තියන්න බෑ. එතකොට මෙවට নানা ආකාර මත ප්‍රකාශ කරන්න කියලා පෞෂිත කරනවා. ගන්න කෙනාට නම් මේක පොත් කේගිඩි පොත් ගැලෙවා වගේ පොත් ගාලා බඳේ කඩ ගන්නවනේ. නෝ නැති කෙනෙකුට හිතා කියාවේ මේ පෞල් ජීවිත කඩක් අපල් කරනවා, බිස්නස් නැතුව අවුත් කරනවා, ජනප්‍රිය කට්ටිය ජනප්‍රියකම නැති කරන්න හදනවා. බුදුජානකගේ අපගබ්බෝ අරස රසෝ උච්චින්නෝ කිසිම රසයක් හඳුනන්නේ නැති ගැඩ් වඳ කරවන හැම දෙයකම නාස්තිය දකින්න මහා ශාස්ත්‍රුන් වහන්සේනමක් කියලා බුදුරජාණන්සේ දොස් කිව්වා. බුදු රසකාමයේ ගැන කතා කරන්නේ. බුදුන් කිව්වා ඇත්ත තමයි කතාව. මොකද මයිත් එක මේ කෙලස් එක දන් දෙනවක් නැහැ. ඒ නිසා මේක හරි පැත්තට දාගත්තොත් අපිට පස්සේ බුද්ධ ජානමාත්‍රාව විතරක් හේතු කරන්නේ නැතුව අපි මේ දැනටම මේ කරගෙන යන වැඩේටම ආශිර්වාදයක් මේකේ තියෙනවා. හැංගිච්ච රහසක් මේකේ තියෙන්නේ. හැබැයි මම එකක් කියනවා මේ දේ කරනකොට කාටවත් දැනෙන්න කරන්න බෑ. නිකන් දියට ගින්දර ගෙනියනවා වගේ. ඒකට නොදැනෙන්න දැන් ත්‍රිවිල් උකාර දාගෙන යන්නේ හැම්බෙන්. ආහනේ දෙමිල්ල දන්නේ නැත්නම් යන්න බෑ. බර වාහනයක් ගන්න එපා මේකට. ත්‍රිවිලර් එකක් අරගන්න ඒ ඉඳ තියෙන විදිහට කකුල් දෙක ඉස්තිගෑවෙන්නේ මැදින් දැම්ම ගියා. මෙතු කරන්න බෑ. ඒතර මාරයා වට විට බලනකොට අපි ගිල්ල එක. මොකද කට්ටි ඉන්නනේ මාරයාට වැඩ කරගෙන ඉන්න කට්ටි ඉන්නවා. අපි කකුල් දෙකෙන් දිගාගෙන ගමන් ටක් ගාලා කරන්න ගියා. ආන්නේ මේ දක්ෂකම පුද්ගලික දෙයක් මේ සක දෙන්නෙකුට කියලා දෙන්න. ඒ නිසා මේ හැම දක්ෂකමක් ඉගෙන ගන්න අවස්ථානුකූල වෙන්න අපි පෙරපින කියලා කියන්නේ එකලාවට. උදකලාවට. විවේකීට. විශ්‍රාමයේ එහෙම නැතුව යෙදී ගත කරන්න වුණොත් ඒක බරපතල වැඩ ඇති හිරදඬුමක් කියලා කල්පනා වෙනවනම් අපි දැන් ඉන්නේ හිරගේක බව තේරුම් ගන්න හිමීට හිරින් නිදහස් වෙන්න අවසරයක් නම් දෙන්නේ නැහැ බින්ගයක් කාලා පෙන්නනවා ඒ ශාසීල දිනාන්තේ අවස්ථානෝචිත ප්‍රඥාව පහළ වීම පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශීල දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා ධර්ම දේශනාව සමත්තයි කාටරි පිළිමව විවිධකලින් දෙයක් හොයන නැත්නම් තමන්ගේ වර භාවනා ජීවිතය පිළිබඳව ප්‍රශ්න ප්‍රකාශන මොනවාර කියනවා නම් හෝ පොඩි කාලයක් ගන්නවා ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් නැත්නම් අපි තව තවත් කතා සජ්ජායනා කරලා මේ සතිವಾರයේ සමාප්ත කරන්න බලමු. සමහර පුළුවන් කියලා එපාරම කරා නේද හඳ හඳ කරලා ඒකයි දැන් නම් කියන්නේ ඉතින් කැමති අපි මේ වලින් කරන පොතේම මාර්ගයක් ඉතින් මම සුභාන්ති කියලා මරණ දේශනා දානවා එතකොට ආතන් සුද්ධ කරලා තියෙනවා මේකේදී ඒවා ඒ වැඩතරම මාර්ගයක් අනිවාර්යයෙන්ම තියෙනවා ගිය මාසෙ බලන්න අසම තියෙනවා එතකොට එහෙම සීලීකක් දාලා ඒ කමතාව බුද්ධ කරනකොට එක වෙන දෙක වෙනකොට අනිත් පාර වෙතන අවසානයේ සම්බන්ධයෙන් ධර්ම දේශනා ධර්ම පොතේ කරන්නේ ඒක සර්වබෞද්ධ දෙකම එකම දෙම විශ්වවිද්‍යාල දෙකම පාව ඒ වගේ ඒක ඒක තමයි මට ගමේ පාපේ ආවුවා සතුටේ මාතක පුළුවන් හැයක ගාලා මේ විදිහට බැලිම ප්‍රදාන කිව්වද මම මේ වගේ ප්‍රමෝහ හදන්න යනවා සුවක් කරනවා විශ්ව කිසිම ධර්ම අමංගද්ද කියන එක අවශ්‍ය මට මම මේ ළඟදී බණකට ගියා බණ ගියාට පස්සේ ඒක පිළිබඳව මට විශ්වාසයක් මට අහන්න ලැබුණේ ගොළු මේ ධම්මජීව හමුලෝ බණ කියනකොට බම්බලන් කියලා බණ කියන මිනිස්සු අහන්න කැමතියි මම කොයිදි මට කිසිම කෙනෙකුට බණ අසන්න ඕනකමක් නම් මගේ නැහැ. මලකට දැන්ටත් අපි වැඩිකම තියෙන්නේ ඉතින් ඒ නිසා මේ අමනයක් අතරපත් වුණාට පස්සේ ලෝකචාන් කියේ මේ අච්චුගාන පොතක් කවදාකවත් ඉල්ලපු නැති කෙනෙකුට අඳුන නැති කෙනෙකුට දෙන්න එපා. මොකද නිකන් දෙන නිසා ඔය අරගෙන ගිහිල්ලා බිම දැම්මොත් අකුසල් කරනවා. ධර්ම කෙරේ පිටාල ගන්න නැති කෙනෙකුට ධර්මයේ දෙන කෙනාට යාපති සිද්ධ වෙන්නේ අපිට සේකියාපද 20ක් උගන්ලා තියෙනවා. නුසුදුස්සන්ට බණ කිව්වොත් කියන කෙනා ධර්මයේ අස්ථානගත කරයි කියලා අවකපුරා දෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට කියන්නේ මේ ධර්මයේ මේක නිකන් බෙහෙත් තුන්ඩු වගේ ගන්න නව කතාවක්වත් වෙන මොකක්වත් නෙවෙයි. බෙහෙත් පාවිච්චි කරනවා රිව ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් මේක තියෙනවා. ඔයාලට ලෙඩේ තියෙනවනම් විතරක් ඇවිල්ලා ඉන්න නිකන් ලෙඩේ නැතුව නිකන් දැන් සුබ්බේසලා බෙහෙත් දෙන්න එන්නවා. ඒක බලන්න වෙනසට කසි කඩි ගාය තියෙනවාද කියලා. කුෂ්ඨ රෝගේ තියෙනවනම් මේක බෙහෙතක් වෙනවා. ඒක එහෙමනම් දීර්ඝ කාලීනව තමයි විනිශ්චය කරන්නේ. කියලා දෙන්න වෙනවා. අපි කිසිම කෙනෙකුට අනේ එන්න බනහන්න එහෙම කතාවක් නැහැ. කවුරුරි ආවනම් කියනවා මෙන්න මේ මම දන්න හඳු කෙනෙක් මේ සමාජ කතා කරන්නේ මෙන්න මේ වගේ මාතෘකාවලට ඔකරි නාවයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ල මත ප්‍රකාශ කරන්න ඉස්සලා තීරණ නැත්තම් පොඩ්ඩ අහන්න මේක කියලා Tamanට පාණය කරලා කියනවානේ. Taman දන්න සර්කල් එකේ ඉන්නවනේ මේ ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මිනිස්සු කටමැද දෙඩියුවත් කතා කරලා කී දැනගෙන මේකයි කියලා. ඒක නැත්තම් මේ ඉන්දියාවේ මේ ප්‍රසිද්ධ වෙගෙන යන කතියක් නෙකී. ඉතින් එතකොට ගා කඩු පිරිසක් මේ මේ කතාව කතා කරන්නේ. සුළු පිරිසක් කතා කරලා කියනවා මේ ධර්ම ගෞරවයේ තියෙන ඒ ලීලාව නෑ නිකං අනම්මනම් වචන කතා කරනවා එහෙම නැත්නම් මේ කටමැද දොඩවන වගේ කියන කතාව. ඉතින් ඒක නික අපරාධ ධර්මයෙන් බෞද්ධතු. එහෙම වෙන්න ඉඩ තියෙනවා. මම ළඟ ওই සීමා වලනක් නැහැ මට කියන්න ඕනොත් මම ඒ දේ කතා කරලා කියනවා. ඉතින් ඒ නිසා ඒ සීමාවල් යටතේ කරන්නේ නැතුව මේ ප්‍රසිද්ධියේ CD හදලා බෙදෙන එක මේ ප්‍රසිද්ධියේ පොත්තච්චු ගහලා දෙන එක මේ ප්‍රසිද්ධියේ රේඩියෝ වලට බණ කියනවා කියන එක මම දන්නවා පැහැදිලිවම ගලක් උඩ වැටුරු ආවා. ඌරන් ඉදිරි පිට මුතු ගන්නවා. ඌරන් ඉදිරි පිට මුතු දාන්න බෑ. ඌරට ඕන කරලා තියෙන්නේ මස් මුතු වලින් වැඩක් නැහැ. නිසා දාන මිනිහගේ දෝෂය තියෙනවා. වරද්දාගත්තොත් සීකියපද ගානක් තියෙනවා මෙන්න මේ ගුණ තියෙන අයට බණ කියන්න එපා. ඔය සද්ධර්මය කියලා කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. මම කියන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ සද්ධර්මය කියලා හරකම් කියන එක නෙවෙයි තියෙන්නේ. අහන මිනිහගේ නෙවෙයි දෝෂේ තියෙන්නේ දෙන මිනිහට තියෙන්නේ. ඒ නිසා ඒක කරපක් යන ගුණන් අද්වාසික මාත්‍යයට ප්‍රශ්නයක් නැහැ. රාමුසුගේ වගේ මේ කැමැති විදිහට සම්මන් අදාන කැමැති කාලයක් කරන්න බෑ එන බබා ළමයි හම්බුනොත් බබා බාර ගන්න. මම නෙවෙයි කියන්නේ RNA DNA පරීක්ෂණය කරන්න යන්න එපා. අනාචාරයේ හැදුණු ළමයි හම්බුනොත්. ළමයි හම්බුනොත් බබා බාර ගන්න. ඉස්සරහට මම කියලා දීලා තමයි මම යහත වැඩිපුර අපේ මම සුද්ධ කරන දේ කියලා දෙහි කරන්නේ තුන වැඩිපුර නම් මම කියලා පළවෙනි මම කියලා බුදුරණන් මම හවුවනවා ඒක මම වහකට නැත්නම් මමත් එක්ක මම අවුරුදු දෙකක්ම බරපතල මම හකට එහෙම ඉඳී කියලා කියනවා අපි නෑ මම කියන්නේ ළමයි හම්බුනොත් විතරයි මම මේ කියන්නේ හම්බුනොත් තාත්තා කොටුවේ අස්සම් කරන්න වෙනවා දැන් නැද්ද හරිද නැහැ නේ එහෙමයි කියන්නේ. එන දෙයට බබා බබා උඹ ගන්නේ බබා හම්බ වෙන්නේ. බබා හම්බුනට පස්සේ ආයෙ කචල් දාන්න යන්න එපා. මේ යන කමෙට ළමයි හම්බ වෙනවා. හම්බුනට පස්සේ දැනගන්න ඕනේ කොහොමද අක්කා 100 100ක් සුදුසු අතරම යන්නේ නැහැ නේ. මේ එනකොට අපි වගකීමෙන් කටයුතු කරනවා නම් මේ මෙහි ඉන්සන්වනේ ක්‍රමේ කියලා කවදාකවත් මොන හේතුවක් නැතාව සම්මාදන් හේතු කරන්නේ නැහැ. කියන්නෙත් නැහැ කාටවත්. දෙන්නෙත් නැහැ ලයිස්ට් එකකට. රිච් කරන අයද කියනවා මේ බිල් එක තියෙනවා මෙන්න මෙච්චරක් අපිට වේදන් කියලා තියෙනවා මෙච්චරක අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන්ට සම්බන්ධයකට කරන්න යන්න එපා. ඕගොල්ලෝ තේරෙනවා නම් කාටද හොඳයි කියලා හිතනවා කරන්න. අපි එහෙම නැත්තම් ඕකත් ආයෙ අකුලන. දෙන්නේ රිච් කරනටත් දෙන්නේ. මොකද මේක වැරදිට පාවිච්චි කරනවා. දැන් වාචි කරලා පස්සේ අර මේ දුර කියලා දිනවල 40ක වැඩ පිළිවෙල ඔක්කොමත් ඉවරයි. මේ ඔක්කොම නටලා තියෙන්නේ ඔය කීයක් කලි කතා ගන්න කියලා හිතනවා. ඒ වගේම තමයි ධර්මයක් දෙන්න එපා. සුදුසට ඇර. සුදුස තෝරා ගන්න එක ඒ මනුස්සයාගේ අතේ නෙවෙයි තියෙන්නේ. දෙන කෙනාටේ තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය ලෝකෙ කියලා තියෙන හැම වෙලේම පුළුවන් තරම් පැතිරෙනවා නම් හොඳයි පුළුවන් තරම් එහෙම කක්ම කියලා නෑ. ඒක ප්‍රශ්නයක් අපි කොහොඳයි. මොකද වගේ කියන්නේ කෙනෙක් නේ ඕගනයිස් කරනවා නුවරක් නියෝජනය කරන. ඒ කරනකොට හොඳට බලන්න මේක කවවම කවදාකවත් උදව් කරලා හොඳක් නෑ. වැඩියෙන් උදව් කරනවා කියන්නේ වැඩියෙන් කක්කා. නිසා සීමාව දැනගෙන කී දෙනෙකුට තාත්තට අසං කරන්න පුළුවන් කියලා දැනගෙන ඒකට කෙරුවට ප්‍රශ්නයක් නැහැ. තමයි මිනිසුනි කියලා දෙනවා සමානව සලකන්න පුළුවන් නම් හත් දෙනෙක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ගැන කිව්වොත් එහෙනම් මට වැඩියෙන් සලකනවා කියලා එතකොට යන්න දෙයන්නත් කිපෙනවා. දෙබ්බෙත් කිපෙනවා. සමානව සලකනවා. ඒ නිසා හොඳට දැනගන්න මේ ඉදිරිපත් කරනකොට බන ගන්න ඉතින් නෑ නෑ අද ලෝකෙ ඔක්කොම බන ගන්නවා අපිට ඒක හරියට ගන්න ගැනත් එක ඒ සමතුලනේ එහෙම නැත්නම් ඒකදී සුදුසු තෝරගන්නවා කියන එක හරිම අමාරුයි හරිම අමාරුයි මොකද මිනිස්සුන්ට ඕනෙ තියෙන්නේ රැල්ලක් යනවා ඔක්කොටම ඕනේ එකට බහින්න ඇසට නිවන් දකින්න නෙවෙයි කියලා සෝබනේ ඒ මිනිස්සු වෙන්න ඕනේ අපිත් පටන් ගත්තේ සෝබනේ අපිත් පටන් ගත්තේ සෝබනේ පව් වෙනකොට පහම තමයි දිනේ අර දොර ඇල්ල දෙන්න හැබැයි විදායක බලතල දෙන්න බෑ එන්න යන්න දෙන්න කිසිම දෙයකට වගකීමක් දෙන්නේ නැහැ. කටයුතු කළේ හැසිරෙන ස්වරූපයෙන් බලන්න මේ ඇත්තටම කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙයක්. එන්න ස්වරූපයෙන් කියන්න බෑ. බොහෝ කල්ලාසුලෙන් තමයි කියන්නේ. මට තාම වර්ණ දිටි මහත්තයවත් විශ්වාස නැහැ. කොච්චර ගොඩක් තාම බයි. ඒ නැතුව නැත්තම් මෙයා හිතනවා දැන් මම අග රෝහිත මමට ඕන දා ධම්ම ජීවහම කරගන්න පුළුවන් කාටනවා කුඩුම්බිය ගාවිම කාටත් එච්චරයි. එහෙම නැතුව කරන්න බෑ. ඒකට මම වෙන්නේ මම හිට්ලර් වගේ මම සියලු දේ දන්න සියලු අධිරාජ්‍ය ශක්තිය සහිත කෙනෙක්. ඒ නිසා තමයි බෙල්ල බෙල්ලා තියෙන ඔළුව වගේ. නැත්නම් උරතල් කර කර යන්න බෑ. ඒ නිසා අර කීට සීමාවල් යටතේ මේ යටතේ අපි කරගෙන යන අපි දෙකොල්ලම වාක්‍යෙම බෙදා ගන්නවා. මම පළවෙනි අතවට ආරණ්‍ය වාසී වික්ෂුන් වහන්සේගෙන් බණ අහලා එහෙම ආශ්‍රය කරන් හමුනේ කියන්නේ ඉගෙන පුංචි කාලේ නම් මේ මොකක්ද පන්සල් වල පන්සල් එක්ක ගනුදෙනු කරා ගම්පසල් ගවාලේ. එතකොට ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්න දේවල් වලදී තර අපිට ලංකාවේ තියෙන ආරණ්‍ය වාසී ග්‍රාම වාසී ස්වාමීන් වහන්සේලා අතර අර කියන්නේ අනුගමනය කරන ධර්මය සහ ඒගොල්ලෝ ධර්මයේ මේ ਵਿਚාරය කරගන්න විදිහ අතර පරස්පරකම් තියෙනවා ඒ වගේ දේවල් උගන්වලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ උගන්වලා තියෙනවා. එහෙනම් එතන මේ පන්සලේ කියනවා ආරණ්‍ය මෙහෙමයි. මේ පන්සලේදී මම නෙමෙයි ස්වාමීන් වහන්සේ සාහිත්‍ය වගේ ඉගෙන ගත්තදී අර ග්‍රාමවාසී වලවාසී ස්වාමීන් වහන්සේලා අතර ભેදයක් තියෙනවා. එනේ වනවාසී භික්ෂුන් වහන්සේලා ඒ ග්‍රාමවාසී වෙන්නේ නැත්තේ කියලා ඉදිරිපත් කරන තර්ක ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා කියන ඒකල තමයි හරි ධර්මය අනුගමනය කරන්නේ වනවාසී වෙන්නේ ඇයි ඒකට ඒක මේකට පක්ෂපාතී ඉදිරිපත් කරන එහෙම. පොදු ස්වාමීන් වහන්සේ මම හුඟක්ම කර පුංචි කාලේ දහම් පාසල්ගේ ධර්මයේ සිරතාවකට ඔය තර්කන්න බලද්දී ආශ්‍රය කරගෙන ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේ කන්සල් වුණා. එතකොට ඒ වගේ ගමන තියෙන අපිට මේ ඒ කියන්නේ දැන් පින්කම් කරද්දී පුළුවන් තරම් පිළිසෙක් අහු කරගන්නට පින්කම් වලට අනාගත ඒ කියන්නේ ඊළඟ ආත්ම භාවයන් වලදී විශාල පිරිස් බලයක් දැල්සිෙන්න කුසල කර්මයක් හේතුවක් වෙනවා. එතකොට පිරිස් කුසල කියන වචනේ අයින් කරුවොත් නම් වැඩි හරි කර්මයක් වෙනවා. කර්මයක්. හොඳයි. ඒකට ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ එතකොට අපිට උගන්වලා තියෙන්නේ පිරිස් ලැබෙන එක, යාළු හිත මිත්‍රාදීන් ලැබෙන එක. ඒකට ඊළඟ භවයකදී හරි විශාල පිරිසක් ලැබෙන එක එක්තරා ආකාරයක ලැබීමක් හොඳ හොඳ ලැබීමක් විදිහට. එතකොට දැන් ඔබ වහන්සේකට පැහැදිලි කරලා දුන්නා මේ ඒක ඇත්තටම මේ නිවන අවබෝධ කරගන්න එහෙම නැත්නම් සංසාර ගමන කෙටි කරගන්න යන ගමනේදී ඒක හොඳ ආකාරයක ලැබීමක් නෙමෙයි දැන දැන වලේ වැටීමක් වගේ දෙයක්. ආන්දරන් වචන කියන ඇදගෙන නෑමක් වගේ දෙයක්. එතකොට මම ආන්දරන්ගේ බණ අහලා කියන්නේ මගේ ලාකෙන් තේරුම් ගත්ත විදිහම මම ස්වාමීන් වහන්සේගේ තර්කයට එකඟයි. ඒක ඇත්තටම බඩයක් ඇදගෙන යෑමක් කියන එක පැහැදිලි. නමුත් ස්වාමීන් වහන්සේ එතකොට ඇතැම් හේතුන්ට අපිට සිද්ධ වුණත් ඒ කියන්නේ මිහිගේ ඒ කියන්නේ ඔය කුඩේ සහ ගණේ ඇලිලා ඇලෙන එක නතර කරලා කොහොම හරි ඉඳකලා වෙන එක කරන්නම විදිහක් ඇත්තේම නැත්නම් එතකොට අපිට වෙන ඒ කියන්නේ ගිහියන් විදිහට ඉන්න ගමන් අපිට මේක කරන්න බැරි දෙයක්. නැත්නම් යටිපහුණ ප්‍රශ්නෙට උත්තරේ බුදුදාන් වහන්සේ <clears throat> සාමයේ විවික්‍ය ගැන කතා කරනවා කලයා ධනයා කෙරෙන් වෙන්න කුලයා කෙරෙන් වෙන්න. දැන් මේ කියන්නේ අරණ්‍ය වාසාවන් නිසා කියන්නේ. මේ ඔක්කොටම ඕකේ සත්‍යයන් ලැබිලා නැහැ. ධනයාගෙන් වෙන්ුණා. කුලයාගෙන් වෙන තාම විමුක්තිය ලැබිලා නැති වෙන්න පුළුවන්. ඒකට එහෙමනම් බින් වෙච්ච පමණින් හම්බෙන දෙයක් නෙවෙයි මේක. අරණ්‍ය වාසීන් ගාත් ස්වාමීන් වහන්සේ නිකන් ජෝකර්ලා විතරයි. බාධා කරන්නේ නැහැ. ඒවට කියන්නේ කැලෑ පන්සල් කියලා. මේ මන්ත්‍රී ආමුදි වචන දන්නේ දන්නවනේ ඒගොල්ලෝ ගහනවා පත්තර කැලෑ පත්තර. ඉතින් කැලෑ පන්සල් කියනවා. පුළුවන් තරම දිනු කරලා උපමට්ටම් කරන කැලේ තිබුණාන පන්සලක් තමයි. ඇත්ත. ඒ අනුගමනට ආමුදෝ කියන්නේ මේ මන්ත්‍රී ආමුදි කියන කතාව ඇත්ත. මොකද මේ ආමුදු උදේ ඉඳලා හැන්දෑනක සමාජ සේවය. ඉඳගන්න වෙලාවක් නෑ, කන්න වෙලාවක් නෑ, වැසිලි කරන්න වෙලාවක් නෑ. ඒගොල්ලෝ ඔක්කොම දානිති ගහම්මනේ ආරණ්‍ය වාසිකවම. අපි පන්සලේ ආමුදෝ පහු කරන පන්සල් ගියක් පහු කරන එනවත් දැන් ඉස්සරහට දාන්නේ. මගේ තම්පන් වලට කියලා දුන්නොත් ඒව ගන්න නැද්ද මිනිස්සු? දෙන්නේ. ජීවිසා අගන්‍ය වාසෝල විරිලා මොකක්ද? කරන්න දෙන්න තර ප්‍රතිදී. අංගල දැන් අපතරලා දැන් ටිකක් වැඩි. හම්බෙන්න පුළුවන් වැඩි. ඒ නිසා ආගමේ පන්සලේ හඳුනේ එහෙම කිව්වට දෝෂයක් නැහැ. ඒ ගමේ පන්සලේ හඳුනේ ධර්මයන් ජීවත් වෙන කියලා කියනවා. ඒක ටිකක් අතිශෝක්තියක් වෙයි. ඒක ඒකට සමාජ සේවයක් කරනවා. අපි කියන්නේ විදිහට ජීවිතේ ඉන්න ගමන් කුලේ හිටගෙන ඉන්න ගමන් ඉතින් මේ වගේ ඉඳලා හිටලා වෙලා විතරක් කුලේ ඔයා ගන්න සුබෝදානයි මං ආශ්‍රය කිව්ව සුබෝදානයි මම එතනේ ඇතුලෙන් මේ පන්සල්නේ සුබෝදාන ධම්මවත හඳුර බලන්න කවදාකවත් ඔහොම වචන කතා කරන්නේ නැහැ හැකිතා භාවනා මධ්‍යස්ථාන හදනවා භාවනා කරනවා උන්වහන්සේ ගිහිල්ලා මෛත්‍රික මාස එකම මං යන යනතර පිටිපස්සෙ පිටිපස්සෙ යන්නේ භාවනා කරනවා මට වැඩි වැඩිමයි එසයි අතරමැදක් තියෙනවා දෙක ඒක ඒ සමාජයට දෙක ගණයා කරේ ඉඳදිම කුලයා කරේ ඉඳදිම හිත විවේක කරගත්තර කාටවත් නොකිය අර තේන කකුල් දෙක දිගා ගාව මැටි රින්ගනවා කියන කතාව. වාට ඒක නෑ. දුරයින් යනවා එක්ක කකුල් දෙකම අයින් වෙන්න ඕන නැත්නම් කකුල් දෙක මැටි තියෙන්න. නෑ. පොඩ්ඩ ඈත් වෙන්න. ස්කල ධම්ම බණ්ඩක ප්‍රතිපත්තිය, මාද ප්‍රතිපත්තිය. gitter ඉන්න මේ ළඟ ඉන්න එක දන්නේ භාවනා කරනවා. දැන් ඔයානේ මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න මෙයාගේ අවසර ගන්න ඕනේ. අපි පස්සේ ගන්න තු ගන්න අවසර ගන්න. සම්මුති වහන්සේ අවසර ගන්න ඕනේ. මේ තියෙන సౌందර්යය බලන්න. මේ කිසි කෙනෙකුගේ අධිකාරියට අරත් වෙලා නැහැ මම දැන් මෙතන ඉන්නකොට මට අපහසු මම ඉන්නේ සමබර නෙවෙයි කියලා තේරුම් ගන්න මෙයායි දැනගන්න ඕනේ. ඒක මේ අපහසු කින්න කියලා දැනගත්තයි කියන එක වැරද්දද? පහසු කින්නවා කියලා දැනගත්තට හොඳද නැහැ නේ? නියතන ගැනීමලට මොකද්ද මේ ගාම වාසී ආරණ්‍ය වාසී කතාව? මොකද්ද මේ ගණයා කෙරේ බැඳීම සහ නොබැඳීම අතර වෙනස? මොකද්ද පිරිමියෙක් වීම ගෑණියෙක් වීම වෙනස? ධර්මයේ විතරනේ වැඩි. හැම චිත්තක්ෂණයකම නිදහස ඉන්නේ කියලා දන්නේ නැතුව අපි නිදහස නැතිව පිළිවඳ අතීතයත් ගලපලා අනාගතයත් ගලපලා අත්ම ගලපලා මෙතන බලන්නකෝ මම ඉන්න තැන කියලා වටේට තියෙනවා කල්පනා ඇත්තට හැම චිත්තක්ෂණයකම අපි නිදහස ඉන්නේ. ඉතින් මේකට අවදි කරන්නේ සත්‍යමත් වෙන්නේ මේකට අප්‍රමාද වෙන්න බුදු දෘෂ්ටියක් විතරයි තියෙන්නේ. බුදු දෘෂ්ටියක් විතරයි තියෙන්නේ. ඒක ගමේ හිටියනම් වෙන්නේ නැහැ, නගරේ හිටියනම් වෙන්නේ නැහැ, කැලේ හිටියනම් වෙන්නේ නැහැ. කැලේ හිටියත් ඒක හරියට හදාගත්තේ නැත්නම් නිකන් චූරක් දාගෙන ඉන්නවා, අට්ටක් තියෙනවා. අරණ්‍ය වාසී කියලා බුම්බනවා. මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. මම ගමේ පන්සලේ ආවරණ පක්ෂව කතා කරනවා නේ. මම හුඟක් ඇවිදින කෙනෙක් නිසා මට ඔයගොල්ලෝ කියන කතාවක් නෑ මම යන හැම තැනම මේ කන්දලේ ආම්දුර මට පුදුම විදිහට සලකනවා මට මට වැඩි වැඩි මල්ලාය සලකනවා මට බාලාය සලකනවා මම කවදාකවත් දැකන මට හරි ලැජ්ජයි ඉතින් කවුරුද මෙහෙට ආපු ගමන් මට කවදාකවත් ඒගොල්ලෝ මට සලකන විදිහට මට ආම්දුරට සලකන්න බෑ මේ කිසිම ආම්දුර කෙනෙක් දන්නේ නැහැ උපස්ථානේ ඒගොල්ලෝ අප්පම් පිට බලන්නේ නැහැ නේද මේ වන්දලේ එහෙම කරන්නේ නැහැ. ආවම කතාවල මොකද්ද වතුර ඕනේ දන්නේ මේක. අපිට ළඟට තියෙන කවුරුහරි දැක්කම මේ බලාගත්ත ගියා. අපි කියලා තින්නෙත් එච්චරයි. මොකද කිසිම දෙයකට අන්නේ ඕකට වැඩක් බලන්නේ. ඉතින් පිටින් කවුරුද ආපම් වෙනවා මේ අර අම්මට පාර ගියොත් කියලා දෙන ආවුදෝ කියලා දෙන ඔබ වහන්සේ ඒනඩෝ පාවල ඉඳලා අනම්මනා කරන දෙන අපි ආවම රිලෙවෙච්ච ලේට ආපු තනකට ගණන් ගන්නෑ. මට ඒක දෙන්නත් බෑ. මේ කිසි තැනක් කියලා ගන්න මේ අරන්නේ සීනසනේ අමුත්තහම වෙන තරම් ඉලක්ක නැහැ. අරෝගේ නෑනේ කවුරුද කියවම අමුත්තම් වෙලා තේ එකක් ගෙනත් දීලා මෙහි මොනක ඒ නිසා ඒකත් එක්කම අපි සමාජශීලී හරිය අපි දුරලයි. අපි මම නිතරම කියන නිසා වල සංගහට අෂ්ඨානේ අගන්තුක සත්කාරය වගේ දෙයක් ගණයා කෙනෙක් කුලයා කෙනෙක් ඇඳි බට වේ. නමුත් ඒක සංගවත. දුසාන්දලියල තියෙනවා සත්පුරුෂයන් සහ ගැටි සමගීම ගුණ දිනුවට උපකාර කරනවා. සීම අසත්පුරුෂයන් හා ගැටීම ගුණපරියායයට හේතු වෙන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ දැරිය යුතුයි. අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ පැත්තේ. හැබැයි ඒක ආදර්ශ පැවිදි ජීවිතය කියන එකට මම ඒක නෙවෙයි. පැවිදි ජීවිතය කියන්නේ මට ඕන විදිහට කරන්න පුළුවන්. ඒක නිසා මැද ඉන්න මම 70 70 80 ඉඳලා 88 වෙනකම් මම ආශිර්වාද ගන්නේ පන්සල් දෙකක්. රස්සාව කරන දැන පන්සලේ වාල්කාරාමයේ යන සුබදාරාමයේ. ඒ දෙන්නම හොඳම සමාජශීලී හාමුදුරුවෝ මම මම ජොබ් එක කරනට 24 ජොබ් එකක් කරන්නේ. මම ගිය ගමන් වාඩි වුණා අවශ්‍ය ප්‍රශ්න දුන්න කතා කරා පොතක් දුන්න මහත්තු මෙන්න මේක බලන්න කියලා කිව්වා. මට සම්පූර්ණ උදව් කරා මිසක් කවදාකවත් මට බාධා කළා නැහැ. හැබැයි මම දැනගත්තා භාවනා කරන බවක් හෝ මම සීල පිළිම උගන්වන බවක් කාල ඇඟෙන්නවත් යන්නේ. තිබ්බ ගමන් කොක්ක. දැන් කාලා තියෙන්නේ. අලහගෙන වැඩි. යාපාලා තියෙන වැඩි. කියන්නේ එහෙනම් කාපා. එහෙනම් බෙදාගෙන කාපා. ගුණ වහගෙන ජීවත් වෙන්න දැනගන්න. ගුණවන්තය ඔක්කොම හැම ශිල්පෙම ඉගෙන ගන්න, හැම භාෂාවෙම ඉගෙන ගන්න, හැම දෙයක්ම ඉගෙන ගන්න. ඒක කංජය වගේ සිරුවිස්සක ඉන්න එකයි තියෙන්නේ. හරි වයින්කොට ඒක තමයි බලන්න ඕනේ එහෙම එහෙම මෙයා වෙදම ඒක තමයි ඔය කටින් දින මම තේරෙන්නේ නැහැ මම නැත්තනේ මොන විදිහකට අදන්නේ පොඩ්ඩක් මම ආශ්‍රය කරනකොට දවස් දෙකක් ඉඳලා මේ ඉන්න ඔක්කොම ඕල්ම මුන්න જાතියට යනවාද කියලා කොහොමඩක්වත් අල්ලන්න බෑ අපේ අම්මට අඳුරන්න බෑනේ මම මේ රවුල වහන කොණ්ඩේ වහගෙන ගියාට පස්සේ අඳුරන්න බෑ මෛත්‍රික යන්නේ අඩු මම බස් එකේ ළඟ වාඩි වෙලා යනවා මම පුල් රවුලක් වහලා කොණ්ඩේ කවල කැලේට ගිහලා නෑ මොනවට කැලයක් තියෙනවා <laughs> දැන් රැව් හෙට භාවිත කරන්න කියලා අද රැවුල ගාව ලොකු සාන්දරෝ කවුද මේ නම මේ කවුද? ඉස්වන්නේ ඔක්කොටම හිනා. ඔක්කොටම හිනා මේ තමයි අසවල් උපාදක මාතය කිව්වා. කටුකුරුන් නේදවට කිව්වා මේ ආයතන වැඩේ නිසා මේ හැංගෙන්න කැලේකට යන්න ඕනේ මූණ ඇටි කැලයක් හොවා ගන්නක තිබ්බනම් ඇති. ඒ වගේ ඝනදීය දිනේ කොහොමද දන්නවද? කරදිවලල්ලේ වැටේ ගන්න කියලා. ඔයා මේ කරදිවලල් රටේ දුවලා හෙම්බත් වෙලා ඝනදීයන්න බයිනවා වන්දිතමයි වෙදිනවා කියනවා. වන්දිතමයි කියන්නේ උන් මුලින් දින්නේ. උන් උණු කල් කට්ටට වමක් ගාලා ඉඳලා තැන්න ගත්තා. එනනේ. අව ගොඩක් ඉගෙන ගන්න තියනවා ගොයියෝ. අපි ඉගෙන ගන්න දේ වහපන්. හැම හැකියාවක්ම වහපන්. ඒතර අලුත් හැකියාවකට අනන්තවත් දින ශෛල ආදරෙන් උදව් කරනවා. මම දන්නවා කියන්නේ බම්බු ගාවලින් කියන එක එක්කත් එන්නේ. හැම එකම නේද මේ ආපියාව බල අනේ වැඩක් තියෙනවා කරගන්න කොහොමද කිව්ව ඕන කෙනෙකුට. ඒක ඇඳලා වැඩි. ඇඳලා වැඩි. ඔක ඔක බිම කියන්නේ. හරිම අමාරුයි. හරිම අමාරුයි මොකද මොටිවේෂන් එකක් නැත්නම් අපිට ජයග්‍රහණය ලබන්න බෑ. මොටිවේෂන් එක කියලා කියන්නේ ප්‍රසිද්ධ දෙයක්. අපිට පුළුවන් ද මොටිවේෂන් එකක් නැතුව වගේ බුදුමාහාර උනන්දු මුදීලා ඇඳගෙන තව වැඩ කරන්නේ. රිවිව් කරන්න. බ්‍රහ්මේකට වඩා මොකද අපි පේන පරමාර්ථයට යන්න අපිට පුළුවන් ෆුල් ෆයිට් එකක් දෙන්න මොකද පරමාර්ථය මේ පරමාර්ථය දැන් අපේ එක වෙනස් වෙන එක. බුද්ධාගම කියන පරමාර්ථය වෙනස් වෙන එක. යන්න යන්න ඒකත් යනවා. ජීවිත මොන මොටිවේෂන් එකෙන් නිදුවද? මොක අම්මට අහුවෙන්නේ නැහැ තාත්තට අහුවෙන්නේ නැහැ ටැක්ස් කාරයට අහුවෙන්නේ නැහැ ආණ්ඩුවට අහුවෙන්නේ නැහැ මොකාටවත් අහුවෙන්නේ නැහැ. හැබැයි මේක වෙල්ඩින් ලාම්පුව වගේ වැඩ. මොක මොකක් ලබා ගන්නද යනවද කියලා? සමානුෂකයිනේ. දේවත්ව ඉක්මනවනේ. ප්‍රශ්නත් ඉක්මනවනවා. මම සම්පූර්ණ මිනිස්සෙක් මේ කතා කරන්නේ. සම්පූර්ණ මිනිස්සෙක් කතා කරන කිසියම් පරමාර්ථයක් ඉල්ල කරගෙන නෙවෙයි යන්නේ අපේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ආන්න බයයට වැඩි වැඩ. මහන්සිල වැඩ කරනවා. මේ විවේකයක් තියෙනවා. කිසිම කාර්යයක් සත්කාරයක් සම්මානයක් අපේක්ෂාවකුත් නැහැ. ඉතින් නිකන් ඕනේ නැහැ. ඒ ඒ concept එකම නිවනක්. ඒ ඒ ඒ මේ විදිහට වැඩ කරනකොට බාලදක්ෂ ව්‍යාකරණය පොඩ්ඩක් හිතන්න. බාලදක්ෂ ඔච්චර මහන්සිල ජම්බෝලි ගන්න ගෙදර ව්‍යාකරණිෂන් ගෙදර තියෙදි කැලේ ගිහලා ටෙන්ට් ගහලා පිළිතටතර අනුගේ ළඟට ගිහලා රසාවල් කරගෙන සල්ලි අම්ම කරන බාලදක්ෂ ව්‍යාපාර දියුණු කරනවා. මොකද්ද ඉල්ලන්නේ? සූදානම් දරින්නේ. උදාහරණයක් අප්‍රමාදයෙන් සම්පාදේ. අපිට දැන් අපිට මේ මොන හරි ළඟ තියෙන්න ඕනේ කැරක්ටරයක් පේන්න තියෙනවා. ඌවට කැරක්ටරේ පේන්න තියෙනවා. කැරක්ටරේ කියන්නේ ආලෝක දෙයක් නෝකත් අතයන්න ওই විදිහටම වැඩ කරපන් කියලා බුදුහාම කියනවා ශාසන ගෞරවය. අමාරු. ඒ ඔය වයස කොච්චරද? 23. ආ 43 විතර යනකොට ඔබට තේරෙනවා. ආදිය කණ්ඩ වෙනවා පරිප්පු. ඒකෝට ඉතින් එක්ක දාගනි අර එන්නේ. ඉල්ලගනි මේ කෑල්ල එකක්. එතකොට නම් ඉතින් කොට ගන්න. කොට ගන්න හම් වෙන්නේ නැහැ. දැම්ම දැනගනි අනිවාර්යයෙන්ම ওই වත්තර ගියාම කොක්කක් වටේනවා. මේ ඉන්න ඔක්කොම මුන්දියා බලන්න මොකද වෙලා තියෙන්නේ. ඒ දැම්මත් කමන්නේ මේක කොක්ක බව දන්නවා. දැන් මේ හැම කෑවට කමන්නේ ඇතුලේ බිලිය තියෙන බව දන්නවා. ඒක කිටි පිටි කන්නේ නැහැ නේ. නිබලි. ඒක කට්ට ගාවට නතර වෙන්න පුළුවන්. දැන් මේකනේ අරය කන්දි ඉඳලා ගිල්ල බක්කාල ගෙඩිය පිටි ගිල්ලහම කොක්කේ තන වතුරින් උඩට ගියාට පස්සේ ආයෙ කතා නැහැ. ඒ නිසා හැම ගුණයක්ම දිනු කරන්න ඕනේ. පයින් දෙපෙර හිතා බලන්න. සුදුසුකම තියෙන මිනිහට නම්බු හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඒ නිසා අපි කරලා තියෙන හැම සුදුසුකමක් වැඩි කරනවා. ඒක සඳහා බුදුහාමුදුරෙන් දැක්ක බලනවා, රහතන් වහන්සේලා දැක්ක බලනවා. ඔක්කොම දැක්ක බල බල ගුණ වඩනවා. ගොඩක් වැඩ තියෙනවා කියලා දැනගන්න. අපිට ඒක ව්‍යාපෘත වෙන තැනක නෑ බොන්න වෙලාවක් කරනවා, වීඩියෝ බොන්න වෙලාවක් නෑ, අයියාල් කියලා කියලා ඉන්න වෙලාවක් නෑ. වැඩනේ. අර දෙක තුන යනකොට කල්යාණ මිත්‍රත්වයට වෙලා ශෝක ගමනක් ඇතයි. එදා ওই ගමවල ගිහිල්ලා බහඳුරු අයින් කරන්න එපා. ඒ හඳුත් එක්කම ඉන්න. ඉන්න ගමන් ಗುಣ වසාගෙන ජීවත් වෙන චරිතයක් පුරුදු කරන්න. ඒසොටි හඳුරු කියන්නේ කියන දේ කරන කරන දේ කියන හඳුකට කියලා අලතයි. ඒක මේ මේ මේ පුතු බැලීමක් නෙවෙයි. කියන්නේ මේ අපි ආශා කරන කවුද කියලා කන දේ වුණ දේ ගන්න දාගන්න බෑ. ඒසොටි හඳුරන්න ඔයාගෙන් බැලුම්යක් කරනවා. කවදාත් හිතන්න තියරක් වෙනවා. තමගේ ගුරුවරයා හැදෙනවා බෝලයා නිසා. ඇඬෙනවා. ඇඳලා හැදෙන්නේ. මොකද මම නිහඬ බණක් දෙන්නේ. ඉඳ ගන්න ස්වාංශ මම බණක් කියන්නේ මොකුත් නැහැ.